ආරම්භයක් සපයා ගන්නවා. යනවා මේ වකවානුවේදී අපි කරගෙන යන්නේ දීඝනිකායේ අරුවචනාචේ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ පොට්ටපාද කියන සූත්‍රය. ඒ සූත්‍රය මින කලිමුත් ධර්ම දේශනාවල ආරම්භයේදී මතක් කළ පරිදි සංඥාව පිළිබඳව හැඳිනීම පිළිබඳව ලකුණු තබා ගැනීම පිළිබඳව විස්තරයක් කරන අතර ඒ හරහා පටලවිල්ලක් කරගන්න හැටි නැත්නම් සංසාරයක් පවාගෙන දුක් වඩාගෙන සිත් කරදර ඇති කරගන්න හැටි ඒ සංඥාව හරහාම ඒ ලකුණු තබා ගැනීම හරහාම ඒ හඳුනා ගැනීම හරහාම දුක ගෙවන් කරන මාර්ගයත් නැත්නම් නිවන සාක්ෂාත් කරන ආකාරයත් එක චිත්තක්ෂණයක් ඇතුළතදීම කෙරෙන තරමට ධානත්ම ගැඹුරකුත් මේ සූත්‍රයේ තියෙනවා. ඒ වගේම ජීවිතයක් ඇතුළත ටිකෙන් ටික කරගෙන ගිහිල්ලා කොහොමද කරන්න ඕනේ කියලා විශාල දාර්ශනිකුත් ඒක පෙන්වනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රය පංචස්කන්ධයේ සංඥාස්කන්ධය සම්බන්ධව පවතින ගැඹුරක් විස්තර කරනවා. මේක අද කාලේ වචනෙන් කියනවා නම් තොරතුරු තාක්ෂණය පිළිබඳව ගැඹුරුම සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු තාක්ෂණය තමයි මිනිස්සු සම්පූර්ණ නොමග යන්නේ මිනිස්සුනේ මමත්. ඒ වගේම ඒ තොරතුරු හරහම තමයි අපි ගොඩ එන්නේ නිවන් දකින්නේ. ඒ නිසා මේ තොරතුරු වැඩිවීම දක්ෂකමක් නෙවෙයි. ඒ තොරතුරු තෝටලා පෙරලා පාවිච්චි කර ගැනීමෙන් විතරයි අපි අවුලක් හදා ගන්නවද නැත්නම් නිෂ්කලංකයක් හදා ගන්නවද කියන එක සඳහන් වෙන්නේ. ඉතින් මේ මූලික මත ප්‍රකාශ කරලා පස්සේ අපි සුළු වේලාවක් ගනිමු මේ සූත්‍රේ නිදානේ කොහොමද මේ ਸਰවචනංශයේ මෙවැනි ධර්මතාවයකට අවුරුදු 2600 කට පස්සේ ලෝකයා අද මේ තාක්ෂණික විදිහට විලා තියෙනවා ਸਰවචනංශයේ එදා එවැනි දෙයකට එවැනි ප්‍රකාශයක් කරන්න පසුබිම නිදානේ පදරම අද කියලා බැලුවොත් පුංචි කතා ප්‍රවෘත්තිකට අවකම් දෙනවා සර්වචනාංශී දවසක පාන්දරින්ම සූර්යද පෙළඳගෙන පෙරවගෙන පාත්‍රය අරගෙන පිටිපාති වඩනකොට පේනවා කල් වේලා වැඩි කියලා. එතකොට මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න එන්න දාන්නේ තීර්ථක නායකයෙක් ඉන්න ආරාමයට වයින්නවා. ඒ කියන්නේ බොහොම සුවද භාවයක් තිබිලා තියෙනවා. ඒ අන්‍යෝන්‍ය මේ පැවිද්දන් අතර ආජීවකයන් අතර සර්වචන් ඥානකට පොට්ටපාද බොහෝම ගෞරවයෙන් පැමිණීම මංගල කාරණාවක් කියලා බාරගන්න. බාරගෙන තමන්ගේ පිරිස කීකරු කර ගන්නවා, නිශ්ශබ්ද කර ගන්නවා. මොකද සර්වචනාසේ කලකම් බැල්ලට කැමති නැති නිසා. ගෝසාට කැමති නැති සර්වචනාසේ ගිහිල්ලා මොකද්ද මං එනකොට කරගෙන ඉන්න කතාව කියනකොට පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ, "ඒක තිබිච්චාවයි ඒක අපිට පස්සේ උනත් විශ්න ගන්න පුළුවන්." ඔබ වහන්සේ වගේ නමක් අපේ ආරණ්‍යට වැඩිච්චාම මට අහන්න කාරණාවක් තියෙනවා අවසර ලැබෙන්න කියලා. ඊට සර්වචන්සේ ඒකට ඊට ප්‍රස්ථාලවල දුන්නාට පස්සේ කියනවා මේ කුතුහල ශාලාවේ එහෙම නැත්නම් මේ ප්‍රජා ශාලාවක සම්මන්ත්‍රණ ශාලාවක පහුගිය දවස්වල සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකෙදී මේ අபிසඤ්ඤා නිරෝධය කියලා නැත්නම් සංඥාව කියන වචනේ නිරුද්ධ වෙන හැටි. සංඥාව කියන හැඳිනීම නිරුද්ධ කරන හැටි, සංඥාස කියන ලකුණු තැබීම නිරුද්ධ වෙන හැටි අභික්‍රමයට අතිවිශිෂ්ට ක්‍රමයට වෙන්නේ කොහොමද කියන එකයි අපේ මාතෘකාවනේ. ඉතින්කට විවිධ ආයේගේ මත ඉදිරිපත් වුණා මත සියල්ල පුංචි කරගත්තොත් ගුණ කරගත්තොත් හතරයි එක්කෙනෙක් කිව්වා අபிසඤ්ඤා නිරෝධේට නැත්නම් සංඥාවකේ ගිවන් වීමට කිසිම හේතුවක් නැහැ. ඒවට හිතිච්චාම වෙනවා, හිතිච්චාම යනවා. ඒක හිතුවක්කාර දෙයක් ඒ නිසා කිසිම ප්‍රතිපදාවකින් ඒක වළක්වන්නත් බෑ, වළක්වන්න හිතන්නත් බෑ. හැබැයි නතර වෙනවා නම් ඒක වළක්වන්නත් බෑ. ඒ නිසා හේතු අප්‍රත්‍යයෙන් තමයි සංඥාව ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය භෞතිකවාදය පිළිගන්නේ. මේවා හික්මීමෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා එන දේ එනවා යන දේ යනවා කියන අදහස. ඉතින් ඒක තමයි පළවෙනි මතය. දෙවෙනි එක එක්කෙනෙක් කියනවා ඒ මේ සංඥාව කියන්නේ ආත්මයයි. යම් කෙනෙකුට ආත්මය තියෙනකොට සංඥාව තියෙනවා, හැඳිනීම තියෙනවා, ලකුණු තැබීම තියෙනවා. ආත්මය නැති වෙනකොට ආත්මේ රිංගගත්තට පස්සේ සංඥාව තියෙනවා ලකුණු තැබීම තියෙනවා හඳුනා ගැනීම තියෙනවා ආත්මය නැති වුණාට ලකුණු තැබීමක් නැහැ හඳුනා ගැනීමක් නැහැ සංඥාවක් නැහැ ඒ නිසා සංඥාව සමානයි ආත්මය කියන සමීකරණ දෙවෙනි මතය තුන්වෙනි එකන කියනවා මේ ලෝකයේ තාම දැඩි වෘත රකිමින් බණ භාවනා කරන තුන්කල් දක්නා වූ විසින්නාසලා ඉන්නවා තුනක් බ්‍රාහ්මණ වෙන ඒවා එයාට පුළුවන් අනුන්ගේ හිතකට සංඥාව දාන්න දැම්මට පස්සේ පුත්කලේ සංජීව වෙනවා එයා ඒ සංඥාව අයින් කරාට පස්සේ එයාගේ සංඥාව නැති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා වශී කරන්න පුළුවන් කියන. කෙනෙක් වශී කරන්න පුළුවන් වශී කරන එක ඒ වශයේ පවතිනවා. වශී නැති වුණාට පස්සේ එයා ඒ ශක්තිය නැති වෙනවා. නිසා බලවත් ශ්‍රමණ ප්‍රාඥයන් විසින් සංඥාව ඇතුල් කරනවා. ඇතුළේ උන සංජීව වෙනවා. සංඥා ඉවත් කරනවා. ඒකට විසංඥ වෙනවා නැත්නම් සංඥාවක් නැති වෙනවා. ඒකයි සංඥාවේ සම්තතිය කියන්නේ. ඒක තව කෙනෙක් කියලා නෑ නෑ එහෙම නෙවෙයි. බලවත් දේව බ්‍රහ්මකොල්ලේ ඉන්නවා. ඒ දෙවියෝ ආවේශ වෙනවා, බ්‍රහ්මයෝ ආවේශ වෙනවා. ඒ නිසා ඒ අය සංඥා වැතුල් කරනවා. ඒකට හැඳිනීම තියෙනවා, ලක්ෂණ තැබීම තියෙනවා, සංඤී වෙනවා. නැත්තම් නැහැ කියලා. ඉතින් සර්වචනාංශයට මේ අතර මේ පොට්ටපාද පරිප්‍රාජික වාර්තා කළ කිනු මට පැත්තකට මම ආනිවනට හිතුණා. ඔබ වහන්සේ මේ සභාවේ හිටියනම් මේ හතරකට නෑ එකකට අඩු කරලා ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙනවා. අපි දා තීන්දුවකට බිලා නෙවෙයි ස්වාමීන් වහන්සේ විසිර ගියේ මෙන්න මේ මත හතර පහමයි. ඒතර සර්වචනාසි කියනවා පොට්ටපද පළවෙනිම වතේ අ හේතු අප්‍රත්‍ය සංඥා පහරනවා කියන එක සම්පූර්ණ නාස්තිකයි. මම ඒක ප්‍රථමයෙන්ම මේ ඉවත් කරනවා. ප්‍රතික්ෂේප කරනවා අ හේතු අප්‍රත්‍ය නෙවෙයි සංඥා පාලනේ හේතු ප්‍රති. එනිසා ඒක කියන කෙනාට කිසිම සදාචාරයක් නැහැ, සදාචාර වගවීමක් නැහැ, ශික්ෂාවක් නැහැ, හික්මීමක් නැහැ. ඒගොල්ලෝ මේ සම්පූර්ණ මේ ලෝකය සෙල්ලක්කාරකමට පාවිච්චි කරන්න යනවා. හේතු අප්‍රත්‍ය කියලා මම ඒක මුලින්ම නැසනවා. මුලින්ම අයින් කරනවා. එහෙම කෙනෙකුට මේ ලෝකේ වගතුවක් වෙන්නේ නැහැ කියලා ඒක බොහොම නිග්‍රහ කරලා අනිත් තුන සම්බන්ධයෙන් කතා කරලා කියනවා මේ හේතුප්‍රත්‍යමය පාන්නේ සංසික්ඛායක සංඥා උපච්ඡන්ති සික්ඛායක සංඥා නිරුද්ධයි. ඔබට යම්කිසි සංඥාවක් ඇති කර ගන්න ඕන නම් ඒක හික්මීමක් තියෙනවා. යම්කිසි නරක සංඥාවක් තියෙන එක අයින් කරන්න හික්මීමක් තියෙනවා. ශික්ෂාවෙන්මයි සංඥාව ඇති වෙන්නේ. ශික්ෂාවෙන්මයි සංඥා නිරුද්ධ වෙන්නේ කියන්නේ. ඉතින් එහෙම කරලා ඉවරලා සර්වඥාන්සේ තමන්නාන්සේගේ සීල ශික්ෂාව පෙන්ලා දෙනවා. අපි මේ ගත කරන අශික්ෂිත ජීවිතයේදී සංඥාව හිතු හිතු පාට අපි වැඩ ගන්නවා. අපි දාස් භාවයෙන් පවත්වා ඉන්නවා. අපිට කිසිම පාලනයක් නැහැ. අපිට කිසිම හික්මීමක් නැහැ. සමිට ආන්දු බලයක් නැහැ. මොකද අපි ළඟ සීලයක් නැති නිසා. ඒ නිසා සීල ශික්ෂාවට ගියොත් එහා සමානව Tamanට මේ අයාලේ යනවයි කියලා හිතන දීයෝ බ්‍රහ්මයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අතුල කරනවා කියන ශික්ෂාව සංඥාව නැත්නම් ආත්මය කියලා ගන්න සංඥා එහෙම එකක් නෙවෙයි ශික්ෂාවෙන් පුරුදු කරන්න පුළුවන් සීල ශික්ෂාවෙන් පාව පුරුදු කරන්න පුළුවන් කියලා බොහෝම ටික විස්තරයක් මේ සූත්‍රයේදී අදවචනාසේ සිල්වත් වීම ඉක්මීම ඉන්ද්‍රිය සංවරය නැත්නම් ශික්ෂාපද සීලය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරනවා ඒ දීර්ඝ විස්තරයක් කළා කියනවා මේක ප්‍රතිපදාවක් තියෙනවා මේක දන්නවනම් මේ සංඥා වැඩ කරන හැටි ඒක නම් මේ ප්‍රතිපදාවට ඇතුළු වෙනවා. ප්‍රතිපදාවට ඇතුළු සීලන්තව හික්මීමේ යුක්තව සදාචාර සම්පන්නව ඉන්නකොට යාට බාධා කරන ගොරෝසු සංඥා රාශිය කපා හරින්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ හික්මිච්ච සීතල වෙච්ච සදාචාර සම්පන්න සංඥා සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දීර්ඝ විස්තරයක් කරනවා. එතකොට පොට්ටපාල දෙවෙනි මතයට බහිනවා ස්වාමීන් වහන්සේන සංඥා කියන්නේ ආත්මේද ආත්මය කියන්නේ සංඥාවද කියලා. ඊට සර්වචනාංශික සඳහන් කරනවා පොට්ටපාද ඔබ ආත්මය කියලා මොකද්ද ගන්නෙ කියලා. එතකොට පොට්ටපාද කියනවා මේ ඕලාරික කය, පත්කන, කැම කන ඕලාරික කයයි ආත්මය කියලා ගන්නෙ. එතකොට පොට්ටජනාංශික කියනවා පොට්ටපාද ඔබ ආත්මය කියලා ගන්න මේ ශාරීරික කය ඕලාරික කය නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව ශාරීරික කය නෙවෙයි නමුත් උඩ මතක තියාගන්න මම එකක් කියන්නම් ඒ උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ උපදිලා ඒ චිත්තක්ෂණයම සංඥා නිරුද්ධ වෙන්න ඉස්සෙල්ලා ඒක විපරිණාමයකටපත් වෙනවා. ඒ නිසා ඒකී ආත්මයක් හොයන්න බෑ නොකිය කියනවා. ආත්මය කියලා ගන්න දිගට පවතින එකක් අනුගානේ සංඥාව ඉපදිලා චිත්තක්ෂණයක්වත් තියෙන එක විපරිණාමයකටපත් වෙනවා. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. වෙන සංඥාවක් නෙවෙයි මේකේ තරම් ශීඝ්‍රයි. ඉතින් ඕක තුල හරයක් ආත්මයක් වෙන්න බෑ කියලා. ඒතර පොට්ටපාද මේක තේරුම් ගන්න නැතුව කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ මේ ඕලාරික කය නෙවෙයි ආත්මය කියලා කියන්නේ මනෝමය කයක්. ඒකේ මේ සියලු අංගපදක දහිතයි සූක්ෂම කයක් තියෙනවා. ඒකටයි ආත්මය කියන්නේ. බුදුන්සේ අර උත්තරෙම දෙනවා. ඔබ ආත්මය වර්ණගන්නේ මනෝමය ආත්මයක් විදියට නම් ඒකත් සංඥාවක් නෙවෙයි. ඊට පස්සේ කියන්නේ මම ආත්මය කියලා ගන්නේ අරූපී දෙයක්, අරූපී බ්‍රහ්ම ස්වરૂපයක්. මේ එතකොට ආත්මයේ සංඥාවයි සමානයි. ඒත් පුදුයන් කියනවා ඔබ ආත්මේ වර්ණගන්නේ අරූපී දෙයක් විදියට නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව ඒකට ආත්මේ නෙවෙයි කොහොමටත් කියලා තියෙන මෙච්චරයි පවතින මතුවෙන සංඥාව මැරෙනකම් ඉඳී ඉස්සෙල්ලා වෙනස් වෙනවා. ඊටික කිව්වට පස්සේ පුට්ටපාසි සර්වචනන්සගෙන් එවකට ගැඹුරු නැත්නම් ගැඹුරු ධර්ම දේශනා කරන මූලික ශාස්ත්‍රුන් වහන්සේලාට අහන ප්‍රධාන ප්‍රශ්න රාශියක් අහන්න පටන් අර ගන්නවා මේ සර්වචනාසේ ළඟට හම්බ වෙච්ච වෙලාවේදී මේ ලෝකේ සදාකාලිද මේ කෝලෝකය අපේ මෙරි මත කිව්වයි. සර්වචන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් ඉවරද මරණය මත පවතිනවද නැත්නම් මරණය මත පවතිනවා නම් කුසල දෙකමද පවතින්නේ නැහැ මරණය නැත්නම් දෙකමද කියලා ආදිවාසී දිග ප්‍රශ්න වර්ගයක් සර්වචන් ඥාන සර්වඥාන්සේ දිගින් දිගටම කියනවා ඒක ප්‍රශ්නයක්වත් මම බාර ගන්නෑ. මොකද ප්‍රශ්නේ බාර ගැනීමෙන් වැරදි මතයකට සම්මාදන් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න දේශනා කරන්න නෙවෙයි ਸਰවචනාචනමක් ලෝකේ පහළ වුණේ. ඒ නිසා මම මේ ප්‍රශ්න සභාවට ගන්න නැත්නම් ප්‍රශ්න සාකච්ඡාවට ගන්න මේවා අභ්‍යාගත විදියට කතා නොකරන විග්‍රහ නොකරන ලයිස්ට් එකට මම දානවා කියලා. ඉතින් ඒක පොට්ටපාදේචර කැමති නෑ. එයා අහනවා ඇයි ਸਰවචනාංශයේ මේ විදියට සර්වඥතා ඥානයක් තියෙනවා නම් සියල්ල දක්නා සියල්ල දන්නා ඥානයක් තියෙනවා නම් ඇයි සමහරක් ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ? ඒක සර්වඥතා ඥානට කැළලක් කියලා. සියල්ල දන්නවනම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා. ඉතින් මුදලෙන්න්සේ එතකොට කියනවා ඒකේ කිසිම අර්ථයක් සැලසලා දෙන්නේ. අත්‍යවශ්‍ය කියන්නේ මේ ලෝකයේ ප්‍රයෝජනයක් දේශපාලන ආර්ථික සමාජික වාසියක් කිසිසේත්ම ප්‍රශ්නකින් ඇති කරන්නේ නැහැ නිසා අත්ත් සංහිත නැහැ. ඒ වගේම ධර්ම සංහිත භාවයකුත් නැහැ මේක ඉහළෝකෙට ආධ්‍යාත්මයට මේ මැරලා ගියාට පස්සේ තියෙන ජීවිතයකටවත් ඔය කියන ප්‍රශ්නයකින්වත් සුභ සිද්ධියක් අර්ථයක් සලසන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් භ්‍රමචර්යාවකට සීල සමාධි ප්‍රත්‍යයන්ට පෙළඹීමක් එන්නේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් නිකන් ප්‍රශ්න ප්‍රශ්න සාදා. එනිකම් දර්ශන දර්ශනයේ සඳහා වාදේ වාදයේ සඳහා බොහෝම ගැඹුරට යනවා. නමුත් කිසි කෙනෙකුට අනේ මමත් ඉදිරියපත් ඉදපත්ලා ශීලයක් රකින්න ඕන, සමාජයක් රකින්න ඕන, ප්‍රඥාවක් රකින්න ඕන, පැවිදි වෙන්න ඕනේ. උපසම්පදා වෙන්න ඕන හැඟීමක් උනන්දු කරවීමක් කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒ නිසා ආදි භ්‍රමචාරීක් නැහැ. භ්‍රමචාරියාට කෙනෙක් පෙළඹෙන සුළු ගතියක් නැහැ ඔය ප්‍රශ්න නිසා කාලේනාක්ෂ කිරීමක් ඒ කවදාකවත් සංසාරේ කලකිරීමකට හේතු වෙන්නේ ගියේ මම වාදකාරයෙක් මම දාර්ශනිකයෙක් මට අර අර ඥාන තියෙනවා මේ මේ තර්ක ඥාන තියෙනවා කියලා අර එක එක ගැටි ගැටි සංසාරේ යන්න මිසක්කා මේ සංසාරේ දුක පිළිබඳ කලකිරීමකට මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඒ නිසා නිබ්බිදාවකට ඒක යොමු කරන්නේ. ඊගාට විරාගයකට පිංස මේ සංසාරේ ගන්න දෙයක් නැහැ මේ අසුචියක් අල්ලන මේ නටන්නේ. ඒක පිළිබඳව රාග කරන්න නෙමෙයි කියන්නේ විරාග කරන්නයි. නමුත් මේ ප්‍රශ්නය මේ ප්‍රශ්නාවලිය කොහිදෝ යන කුණු කන්දලයක් අල්ලගෙන අගයක් ආඩම්බරයක් දීගෙන ඒකට ඇලි බැඳී ගන්න දාර්ශනික මතවලට එහෙම නැත්නම් තර්ක ශාස්ත්‍රයකට අන්වය වල ක්‍රමයට චින්තාමය ක්‍රම වලට මිනිස්සු ඇදී බැඳී ගන්නවා මිසක් විරාගයක් පිණිස පිටින්නේ නිරෝධයක් උපසමාවක් අභිඥාවක් ආදී වශයෙන් මේ ගිවන් කිරීමකට හිත සාන්ති භාවයකට විශිෂ්ට ඥානයකට කවදාකවත් මේ ප්‍රශ්න යොමු කරන්නේ නැහැ. සම්බෝධියට පිළිහිින් හිටින්නේ නැහැ. නිවනට හිටින්නේ නැහැ. ඒ නිසා මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඉතින් සා නමුත් අනිත්‍යතික චෝදනා කරනවා එන කොහොමද බුදුහාමුදුරුවෝ සරුවච්ච වෙන්නේ? සරුවච්චන්සේ අහන හැම ප්‍රශ්නයක්ම සරුවච්චන්සේ උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි සරුවච්චන් කියන්නේ. නමුත් මෙහෙම එකක් නෑ සරුවච්චනාංශයේ සර්වඥතාවේ ඥානයේ කියන දුක නැති කරන්නයි. නැත්තම් සත්‍ය දුකින් ගලව ගන්න. එහෙම නැතු මේ වාද කරන්නවක්වත් ඥානය පෙන්වන්නවත් නෙවෙයි කියලා ਸਰවචනාංශය අද අපි දවසේ මාතෘකාට තියාගත්ත කොටස සඳහන් කරනවා ඉදන් දුක්ඛ සත්‍යන්ති කෝ පොට්ටපාද මයා ව්‍යාකත මම පොට්ටපාදයේ මේ දුකයයි දුක්ඛ සත්‍යය නම් මෙයයි කියන දේ මම විස්තර සහිතව කියලා තියෙනවා මේ ලෝකෙට ආවේ ඒකටයි මගේ සම්ප්‍රදාඥාන ඒකයි ඉදන් දුක්ඛ සත්‍යන්ති අයන් දුක්ඛ සමුදයෝති කෝ පොට්ටපාද මයා ව්‍යාකතං අයං දුක්ඛ නිරෝධෝති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. අයං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායාති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. පොට්ටපාද මම මේ ලෝකෙට ආවේ නැත්නම් මායි ඔබේ තියෙන සම්බන්ධතාවය අපි දෙන්නගේ යාළුකම වෙන මොනකටවත් නෙවෙයි. මේ දුකයි හඳුනා ගැනීමටයි. මේ දුකට හේතුවයි හඳුනා ගැනීමටයි. මේ දුකේ නිරෝධයයි හඳුනා ගැනීමටයි. ඒ සඳහා ඇති පෙත මාර්ගය මැදුම් පිළිවෙත මෙයයි හඳුනා ගන්නයි. විතර පට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ ඒක ඔබ වහන්සේගේ පණිවිඩය බවට පත් කරගත්තේ? ඇයි ඒක ඔබ වහන්සේගේ මේ ශාසනය කරගත්තේ කියලා කියනවා. ඒක ඒකාන්තයෙන්ම අර්ථ සංකල්පයක්. මේ දුක් විඳින ජනතාව මේ දුක් විඳින්නේ මේ එකතු කරන්නේ දුක බව දන්නේ නැතුව. ඒ නිසා ඒගොල්ලෝ දන්නවනම් ප්‍රයෝජනෙ පිණිස පමණක් හම්බ කරලා ඉන් එහා යන මේ කැඹිරිල්ල, ඒ එහා යන මේ සුඛභෝගීත්වය, ඉන් එහා යන මේ මහිච්ඡතාවය දුකේ වැළඳ ගැනීමක් මිස පොහොසත්කමක් නෙවෙයි කියලා. ඒ මිනිසුන්ගේ ලොකු සාන්තියක් හම් වෙනවා හම්බ කරගෙන කනවා තමයි. හම්බ කරන කෑවට මේ හරක්, මේ හරක් වගේ කවුරන්න ඕනකමක් නැහැ. මේ ලෝකේ තියෙන දුක බව දන්නවා. ඒක පටන් ගන්නෙ දුකෙන්, ඉවර වෙන්නේ දුකෙන්. ලෝකේ පිහිట్లా තියෙන දුකක වැඩියෙන් ලෝකේ අල්ලගත්ත ලොකු ඊටමක් අල්ලගත්ත ලොකු රාජ්‍යයක් අල්ලගත්ත ලොකු බලයක් අල්ලගත්ත ලොකු වස්තුවක් අල්ලගත්ත ලොකු නෑ පිරිසක් අල්ලගත්ත කියන්නේ ලොකු දුකක්. ඒ නිසා මම ඉන්නේ අන්නේ කන්නාඩි දෙක දාලා දෙන්නයි බලන්න මේ ලෝකේ තියෙන හරියක් දුක්. ඒක නිසා දුක දුක වශයෙන් මේ දුකයයි කියා දීම තමයි පුදුමයි. ඊට පස්සේ ඒ දුක් දෙන කිසිම දෙයක් අප කරා ඉන්නේ නැහැ. අපි ගිහිල්ලයි බදාගන්නේ. නිසා දුක් දෙන කිසිම දෙයක් අපි හිතනවා අපේ පිටිපස්සේ එළවනවා කියලා මොකක්වත් නැහැ. දුක් දෙන දේවල් ළඟට ගිහිල්ලා අල්ලපදාගන්නේ මේ ඇලෙන ලාටුව නිසා, මේ මහාන මැස්ම නිසා, අන්නේ ලාටුවට, මේ මැස්මට අපි කියනවා තණ්හාව ඒ තණ්හාවගේ එකම කෘත්‍යය තමයි මේ මට පුදුම ආශාවක් ඇති කරනවා මේ ලෝකෙ බදාගන්න. ලෝකෙ වැඩි කරගන්න, දියුණු කරගන්න එක ලේක පොහසත්කමක් කියලා කියනවා. ලාභයක් කියලා කියනවා සත්කාරයක් කියලා කියනවා සම්මානයක් කියලා කියනවා ඒකල ඔටුනු බලන් දෙනවා කාඩ්බෝඩ් ඔටුනු බලන්දලා අපි රජ කරනවා රජ කර ඔලිවල අපි ලව්වා ඒ ඒ තාන්නමාන පැත්තක පොඩ්ඩක් පෙන්නලා මුළු ජීවිතේම කඹරනවා අන්න එවැනි තෘෂ්ණාවක තියෙන මේ ෂටගතිය පෙන්නණ්ඩයි මම මේ ලෝකයට ආවේ ඒක සර්වචනාංශේ සඳහන් කරන්නේ එහෙම නැත්නම් සර්වඥාන්සේ සඳහන් කරපු දේ මේ අපිට තේරෙන භාෂයට අසු ආචාර්යවරු කියන්නේ මේ දුක නොපිළිබඳ නොදැනීමටයි අපි මේ තණ්හ කරන්නේ. දුක දුක වශයෙන් දන්නවනම් ඔබ තණ්හ කරන දෙයක් නෑ. අපි මේ තණ්හ කරන්නේ දුක පිළිබඳ අවිද්‍යාවට. අපි මේ වඩන්නේ ඩිග්‍රී ගන්නවා PhD ගන්නවා කියලා අවිද්‍යාවම. මේ දුක දුක බව දන්නේ නැතිකමට ඒ වෙනුවට ඒක පළිප්පුවේ දාලා ඒක ආලවට්ටම් කර කර ඒකම අනානා කරනවා. ඒ නිසා අපි මේ අවිද්‍යාවටයි තණ්හ කරන්නේ. අවිද්‍යාව තණ්හ දෙක තමයි අම්මයි තාත්තයි වගේ සංසාරේ වඩන්නේ. තණ්හාව අම්මන අවිද්‍යාව තාත්තා වගේ. ඒ අවිද්‍යාව තියෙන්නේ දුක් දෙන දේ දුක් දෙන දේ බව නොදන්න නිසා. ඒකටයි සර්වචනාංශ මේ රැස් වී දෙන්නේ. ඒකටයි සර්වචනාංශ මේ 84000 කර්මස්කන්ධ දේශනා කරන්නේ. ඒකටයි අසුව සර්වචනාංශයේ සාර සංකල්පලක්ෂයක් පෙරම් පුරන්නේ මේ මෝඩින්ද දුක දුක බව පෙන්වන්න. ඒ දුක කවදාකවත් මෝඩයා කරා එළඹෙන්නේ නැහැ. මෝඩයා දුක කරා එළඹෙනවා. මේ තණ්හාව නිසා තණ්හ කරන්න මොකද තමයි නොදැනීමට. මගේ මෝඩකමට මම මගේ රුචි අසුකම් කියලා කියනවා. මම මගේ මෝඩකමට මගේ පෞරුෂත්වය කියලා කියනවා. මම මගේ මෝඩකමට මගේ කර්ම ශක්තිය කියලා කියනවා. ඒක තමයි සංසාරයෙන් සංසාරට දවසින් දවසට කොහොමද මොහොතට බැඳගෙන යන්නේ. අන්නේ තෘෂ්ණාවේ කෘත්‍ය අනාත්ම කෘත්‍යයක් තියෙන්නේ. නමුත් ඒක සදාචල යන්ත්‍රයක් වාගේ දිගටම මෝඩකම තියෙන කෙනාට මේ එක එක දේවල් පෙන්නලා මාළුවා වතුරෙන් ගොඩ ගන්න රසමසවලු පුංචි යමක් දැම්මට පස්සේ ඌ හපියක් නැතුව ගිහලා හැමයි බිලියයි දෙකම ගිලිනවනේ. ගිලපු ගමන් ඊට පස්සේ කොට. ඊට පස්සේ ආය මාළුවට ඒ වතුරේ අයිතිවාසිකම් කතා දෙකක් නැහැ. මේ කටින්ද නැහින්නේ කියලා ගොඩ එන්න වෙනවා. අන්න වගේ තමයි මේ තණ්හාව තමයි අපිට ශාප දෙන්නම් කියලා දෙන හරියක් දෙන්නේ. අවිද්‍යාව. එහෙම නැත්නම් දුක පිළිබඳ නොදැනීමයි තියෙන්නේ. ඉතින් අපි මේ දුක පිළිබඳ නොදැනීමට තමයි ප්‍රේම කරන්නේ. ඉවරටම ප්‍රේම කරන්නේකට ඒකට කියනවා සමුදේ සත්‍ය කියලා. ඉතින් බුදුරජාණන්සේ කියගේ ප්‍රතිපදාව නිරෝධය කියන්නේ මේ දුක දුක වශයෙන් දැනගන්නකොට ඒත් කනවා හැබැයි බඩට ඕන ප්‍රමාණයට විතරයි කන්නේ කෑදරකමට කන්නේ අවශ්‍ය ප්‍රමාණයට කන්නේ දුක බෙදාගෙනමයි කන්නේ ඒත් නමුත් ඒකට රාත්තල් ගන්නවා දැන් කනකොට රාත්තල් ගන්නවා කිලෝරක් නැතු දන්නවා ඒ වගේම වැඩියෙන් දුක බෙදාගත් එක පොහසත් කියලා කියනවා වැඩියෙන් දුක් බෙදාගත් එකට සම්මාන දෙනවා වැඩියෙන් දුක් බෙදාගත්ත ලාභ ලැබෙනවා සත්කාර හම්බ වෙනවා ඉතින් අපි ලාභ සත්කාර සම්මාන සිලෝක වලට අර හැම කන්නා වගේ කනවා ඉතින් ඒක අයින් කරන්න ওই ලාභ සත්කාර දෙන එක්කෙනෙකුටවත් බෑ. ඒ වගේම මේ දුක් දෙන වස්තු වලටත් බෑ. ඒක නිසා ගන්න තියෙන්නේ මේ දුක එළියට එළියට අල ගොජ දානකොට මේක පිළිබඳව කෑදර හිතක් හැදෙනවා කබර ගෝයා කන්න ඕනේ උඩ තල ගෝයා කරගන්නෝනේ. අන්න ඒ තණ්හාව එනකොටම ඒ තණ්හාවේ ඇති වෙන පැත්තට නේ අපි මෙතෙක් කල් සංසාර පුරාවට මේ භෞතික ඥාන ලෞකික ඥාන දැනීම් ශිල්ප ශාස්ත්‍ර කියලා ඉගෙන ගත්තේ මෙන්න තෘෂ්ණාව ගෙවෙනවා. ওই තෘෂ්ණාව ඇති වෙන රැල්ලක් වගේම ගෙවෙන රැල්ලක් තියෙනවා. සංසාරේ කියන්නේ ඇති වෙන රැල්ල බලන එක. මම මේ ලෝකෙට ආවේ ওই තෘෂ්ණාවකේම අතීත විරාග නිරෝධෝ. ඉවන් වෙන ගැත්තක් තියෙනවා. අන්න ඒක බලමු දැස තියෙනවා. දුකරන් දුක තමයි. තෘෂ්ණාවත් හරිම චපලයි. තෘෂ්ණාවත් හරිම මායාකාරී ෂටයි. කාන්තාවන්ට තියෙන 64ක් මායන් වගේ තෘෂ්ණාවෙත් යනවාට ඒ තෘෂ්ණාව ගෙවෙන තැනක් තියෙනවා. මේක වහගෙන ගියේ. සංසාරෙ මෙතෙක් කල් ගියේ මේක වහගෙන මං ආවේ මෙච්චර දුක් දෙන තෘෂ්ණාව. වට කරගෙන බැඳගෙන පහර දෙන තෘෂ්ණාවගේ නිරෝධයක් තියෙනවා. මෙතෙක් කල් අපි අන්ධ බින්දුවට අහුනේ ඔක මායාවට අහුනේ අන්නගෙන ගියේ. මම මේ ලෝකෙට ආවේ මේ තෘෂ්ණාවගේ ගෙවෙන පැත්ත බලන්න. ඒකට කියන්නේ දුක ගෙවන් කිරීමක්. ඒක මම පෙන්නනවා උඹලට. ඊට පස්සේ උඹලට තියෙනවා හිත ක්‍රමයක්. ඒ අනුව ජීවන රටාව සකස් කරගන්න මත්තට මේ විදිහට දැඩි තණ්හාවක් ඇති නොකරගෙන වගේම ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපිට යම් කිසි ප්‍රමාණයක් අම්බ කරන්න වෙනවා, පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඒ සඳහා අපි මේ දැඩිශේ බැඳගෙන ලාභ දෙන්න, සැප දෙන්න, සස්කාර දෙන්න, සම්මාන දෙන්න කියලා මේ බැඳගෙන ගහන ගැහිල්ලට ඒ ඒ තෘෂ්ණාවගේ ගෙවන් වෙන පෙතක් තියෙනවා. මම ගත කරලා තියෙනවා. බුදු වෙනකම් ගත කරපු අවුරුදු 35ක් ඒකට සාක්ෂියක්. දසපාරමිතා පොරොකර ගත කර ජීවිතත් එක සාක්ෂියක්. ඒ නිසා මේ ඉදිරියට ඔය පෙන්ලා දෙන යලෝ මාර්ගයේ දිගේ ඒක නැවත නැවත බහුලීගත වෙන විදිහට ජීවන රටාව සකස් කරගන්නයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. ඔන්න ඔය හතර පෙන්ලා දීමට මම මේ ආවේ. මොකද ඒක අර්ථ සංහිතයි ධම්ම සංහිතයි ඒ කරන කෙනාට අර්ථයක් සලසනවා. අපි මේ අර්ථ ශාස්ත්‍රය කියලා අද උගෙන ගන්න කොහොම හරි නෙවෙයි. මේ ජීවත් වෙන්න ඕනේ අපි. අල්පේච්ඡව නිහතමානීව ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒ සඳහා නිකන් අඳහැර පෑම්, කියා පෑම් තමයි විරුද්ධ ප්‍රචාර අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිදි තුන ක්‍රමේ. ඒ වගේම ධර්ම සංහිතයි ඒ ක්‍රමයේ ඉඳද්දී නිවනට පෙත තියෙනවා. මේ වගේ අඳුර පාගෙන ලෝකෙට මේ කෑකෝ සංගහගෙන යන එකේ දුකට පාර වගේම ඒ නිසා ධර්ම සංගීත භාවයක් තියෙනවා. ඒ වගේම ආදි භ්‍රමචාරීකයි මට මේ කාල බෙල මඩ වඩනවට වැඩිය බණක් භාවනාවක් කරන්න ඕනේ. ආධ්‍යාත්මයක් තියෙනවා. අපි මේ ගෙවල් දොරට ඉඳලා ගෙවල් වල රාජ්‍ය රෝගේ ගත කරාට ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. ඒ ලෝකවල සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අසහනෙන්තර මිනිස්සු ඉන්නවා කියලා භ්‍රමචාරීට පෙළඹෙන ගතියක් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අහනකොට. ඒ වගේම ඒකාන්ත නිබ්බිදාට විරාගයට නිරෝධයට පෙත සාදනවා ඒකයි සර්වඥාතිය කන්නේ. ඉතින් ඒක පොට්ටපාදට විචාර කරන්න ගියාම පොට්ටපාද ඒකටත් අහනවා ඇයි ඔබ වහන්සේ ඒ පණිවිඩ දෙන්නේ? ඉන් සර්වඥාන සිද්දනක සාධාරණීකරණය කරන්න මේ පොට්ටපාද කියන්නේ ගිහි කියලා හරි එක. පොට්ටපාද කියන්නේ සම්පූර්ණ ජීවිතයේ ආධ්‍යාත්මික ගත කරපු එකනේ. නමුත් බුදුහාමුදුරෝ ගිහිලා චතුරාර්ය සත්‍ය දේශනා කරන බුදුහාමුදුරට හේතු කරනවා. බෞද්ධ කමුණත් මම කියන්නේ බුදුහාමුදුරන ගහයි. උභාන්ති අපිට ඕන කරලා තියෙන අපේ සියලු සැප සම්පත් ලබා දෙන්නයි, දරුවට ස්කෝලර්ෂිප් එකක් අරන් දෙන්නයි, ඉංග්‍රීසි ඉගෙන ගන්නයි, රට යන්නයි. උභාන්ති දැන් මේ මොනවද කතා කරන්නේ කියලා. ආද බෝධි පූජා දෙන කෙනෙක්ගෙන් අහන්න බලන්න බොහොමඩ වල ගිල මොනවද ඉල්ලන්නේ කියලා බුදුහාමුදුරන්ගේ. ගෑනිට බබෙක් හම්බෙන්න ඕන කියනවා. දරුවට රට යන්න ඕනයි කියලා කියනවා. මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න තියෙනවා කියලා කියනවා. ඒ නිසා ආර්ය පරිශ්‍රණයේ අද තියෙන නිවන් දකින්න නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ සාක්ෂි කරගන්න හදන මේ වගේ වැඩ. මේ බොට්ටපාදාර විදියට අහපේකන අහන්න දෙන්නේ නැහැ. මේ බුදුරජාණන්සේ තමන්ගේ පන්සලට වැඩම කරලා ස්වාගතක් කියලා වාඩි කරවගෙන බුදුරජාණන්සේ චතුරාර්ය දේශනා කරනට අහනවා ඇයි ඔබ වහන්සේ ඒක දේශනා කරන්නේ? ඒ නිසා මේ මෛත්‍රී බුදුන් දකින්න ඉන්න කෙනා මෛත්‍රී බුදුහට දැක්කහම මොනවා ආයි කියලා හිතෙන්නේ. අඳුරගන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා. මේ දේශනා කරන චතුරාර්ය සත්‍යය කියලා. මේ ආයෙ මට අනුකම්පාවෙන් කියයි කියලා. පයින් වැඩි බුදුහාමුදුරුවෝ කියලා. මොනම දෙයක් අපේ තක తీරුකම අපේ මහානකාරකම සත්‍ය ඇවිල්ලා ගෙදෙට්ට ආවට පස්සෙත් අපි ප්‍රශ්න කරන මොකද තමයි සුළු වෙලාවේ ආවේ. ඇයි තමයි ඔහොම ආවේ? මේ බුදු මෙඩියත් එච්චරයි. ඉතින් මේ නිසා තමයි බලංගොඩ ආනන්දමයිත්‍ය හඳු කියලා දුන්නා 56 ආටිකල බුදුහාමට අනේ හිමියනි නොවැඩිනු මෑ. ඉන්දනම් එපා බැරි වෙලා ලංකාවට බෞද්ධ රටක් කියලා ආවත් නම් බුදුහාමට අඩිය තියන්න හිතෙන්නේ නැහැ. කරන පාහර වැඩේ. බුදුහාමුදුරගේ නාමයට කරන පාහර වැඩ පාහර නෙමෙයි කියන නොදැනුවත් කරනවා. මේ පාරක් තියෙන බවක් දන්නේ නැහැ. බුදුහාමුදුරෝ සාක්ෂිර තියාගන්නවා කාමයේ සඳහා. බුදුහාමුදුරෝ සාක්ෂිර තියාගන්න අපිට මේ මේ අවශ්‍ය කරන කාම ගුණයන් වර්ධනය කරගන්න. ඒක ලාභකන දෙයයන් ඕගොල්ලන්ගේ දෙයයන් හසට අපේ බුදුහාමුදුරෝ හරිසෝක් ඉල්ල දිල්ලන දේ දෙනවා. මොනවද දෙන්නේ? බබා නෝනට බබෙක් හම්බ කරලා දෙනවා. දුවට රටයන් ස්කෝලර්ෂිප් එකක් හදලා දෙනවා. මට ඉංග්‍රීසි ටිකක් උගන්වලා දෙනවා. බිස්නස් හරියන්න අපිට ආශිර්වාද කරනවා කියලා. ඒක නිසා බලංගොඩ සංසිලිතනා අනේ හිමියනි නොවැඩිනු මැනේ. දැන් ආවොත් පුදුජානන්සේට මේක පිළිබඳව දැක්කාට පස්සේ බලුවමනයක් උඩින් වේගතියි. ඒක නිසා මේ පොට්ටපාදට කියපු බණ ආනන්ද ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන ඒක ධර්ම සංගායනාවට ඇතුල් කරා. මොකද බෞද්ධ අබෞද්ධ කියලා කිසි වෙනසක් නැහැ සංඥාවේ තියෙන තන්නේ පටලවිල්ල තන්නේ ඔළුවේ හිටගෙන ඉලක් තියෙන. ඒ නිසා මේ සංඥාව සුද්ධ කරනවා කියන එක පිහිය කරන පපුවට තමලා එන ගන්නවා වගේ. මොකද අපි මෙතෙක් කල හම්බ කරලා තියෙන හැම දෙයක්ම අපිට තණ්හා වැඩි කරන්න, මාන්න වැඩි කරන්න, දුක දෘෂ්ටිය වැඩි කරන්න යනවා මිස අපි මේ කරගෙන යන වැඩේ කාපු රාත්තල් ගන්න කොච්චරද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒකෙදී බෞද්ධයි බෞද්ධයි කියලා පැවිදි උපවිදි කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් සර්වඥාන්සේ සිද්ධ වෙන්නේ මේ වගේ 6 4 මතේ ඉන්න අන්ධබාල ජනතාවක් එක්ක ඒ සංඥා පිළිබඳ ඉතාම විශේෂතාවයකින් මෙයා ඉන්නේ සංඥාව පටලවාගෙන එයාටම කණ්ණාඩියක් මොකට අල්ලන්න ඕනේ බෝළුවෙන් හිටගෙන ඉන්නේ කියලා පෙන්නනවා. එහෙම නැත්නම් එයා හිතන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නේ කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මම හිතුවාද මේ පසුබිමේ අපි කොහොමද අපේ ශක්ති ප්‍රමාණයට අපේ තියෙන සංඥා විපල්ලාස කපාගෙන මේ දුක්ඛ සත්‍යයයි අපි දන්න ක්‍රමයට අපි කොහොමද සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් මේක තහවුරු කරගන්නේ. එතකොට මේ දුකට සමුදය හේතුව තෘෂ්ණාව අපි දැනටමත් දන්නවද එහෙම නැත්නම් අපි ඒක ඇත්තටමත් ඒකත් එක්ක සටන් ප්‍රකාශ කරලා තියෙනවද යුද ප්‍රකාශ කරලා තියෙනවද නැත්නම් අපි තෘෂ්ණාවගේ සුවචකී කරු බැලයොද සුවචකී කරු දාසයොද එහෙම නැත්නම් කඹරන බත් බැලියොද කින්ක දැනගන්න. ඊට පස්සේ ඔය බුදුජානසේ පෙන්වන ওই Nirodhe ඔච්චර ඈතද කියන එක. අපිට පේන්නේ Nirodhe Nirodha සත්‍ය නැත්නම් නිබ්බාණය කියන එක අම්මෝ අපිට නම් බෑ අපි මේ පවුල් කන ගිහියෝ. අපි පව් කරන මිනිස්සු අපිට කරන්න බෑ කියලා හැම වෙලාවෙම ඒක ඉහළට දාලා දේවත්වයටපත් කරලා ඈත කියලා වඳින්න පටන් ගන්නවා. නමුත් දුක්ඛ සමුදය කියන තෘෂ්ණාවයි Nirodhaya දෙන්න අතින් අත අල්ලගෙන ඉන්නේ. තෘෂ්ණාවක් යම් තැනක තියෙනවා එතන ඒකාන්තෙම නිවනක් තියෙනවා. නිවනක් යම් තැනක තියෙනවා ඒකේ පැටලව ගත්ත ගමන් එතන තෘෂ්ණාවක් තියෙනවා. ඒ නිසා අපිට තෘෂ්ණාව හොඳට තේරුම් ගත්තා නම් තෘෂ්ණාවේ එහා පැත්ත, ඒ නැති පැත්ත, ඒව නැල්ල තනි කරගන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා තෘෂ්ණාව දුරු කරන්න නෙවෙයි ඕන වෙන්නේ. තෘෂ්ණාව හොඳට හාත්පස තේරුම් ගන්න. දැන් අපිට ආගම විශ්ින් කරලා තියෙන තෘෂ්ණාවට ද්වේෂ කරන්න උගන්වලා. ඒකෙන් කවදාකවත් බෑ තෘෂ්ණාව විනිවිදින්න. තෘෂ්ණාව ඇති හැටි දකින්න තෘෂ්ණාව ඇති ඇති දකින්න නැති වගේ එවනල්ල කොහොමඩක්වත් දකින්න බෑ. හැගේ පිටපැත්ත කොහොමඩක්වත් දකින්න. මේක අපිට තෘෂ්ණාවට රංගනයක රංගන්නේ දකින්න වෙනවා. රංගනය කළ බලන්න ඕනේ පස්සපැත්ත මොකද තියෙන්නේ. මුන්න රටන්නල පස්සපැත්ත බලනවා. මොහිනේ නඩනකොට පස්සපැත්ත බලනවා වගේ රංගනේ රංගන්න දෙන්න. ඒක නිසා හික්මීමක ඉඳගෙන ඒකට හිත ගන්නකොට සමුදේ සත්‍යයි නිරෝධ සත්‍යයි දෙන්නට දෙන්න අත්වල බැඳගෙන ඉන්නවා. ගාතණ්හාව තියෙන තැන නිවන හොඳටම කිට්ටුයි. මේක තියෙනවද බලන දෘෂ්ටි කෝණ. බලන ඒ සංඥාව හරිගස ගත්තනම් බුදු ඥානී තාමත්ම දක්ෂය යෝගේ ගැඹුරු තද්ද බල ආසාදනයේ වෙනතුරු තෘෂ්ණාවතින් තන්න ගිහිල්ලා උන්වහන්සේ ටග්ගාලේ කහරවලා පෙන්නවා ඔතනම නිවන තියෙනවා. මේක හොඳට අවබෝධ කරපන්. අවබෝධ කෙරුවේ නැත්නම් ඔය ආලෙක් වෙනවා. දාසෙක් වෙනවා. බත් බැලෙක් වෙනවා. මේක අවබෝධ කරපු ගමන් තෘෂ්ණාවගේ බල බෙද අනු කැඩෙනවා. තෘෂ්ණාව සෝච වෙනවා. ඒක යහපැත්ත නිවන තියෙනවා. හැබැයි ඒකෙන් වැඩේ ඉවර නෑ. ඊට පස්සේ මේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා හැම තෘෂ්ණා කරන තැනකම නිවන තියෙනවා කියලා දැක්කට පස්සේ තෘෂ්ණා විනිවිදලා නිවන දැක්කට පස්සේ ඒ නිවන ගෙට ගෙවැත්ත ගැනීම සඳහා ගෙදෙට්ට ගෙනලා වාඩි කරව ගැනීම සඳහා උඹ ජීවන රටාව සකස් කරගන්න. මේ වචනේ සකස් කරගන්න. මේ ක්‍රියා සකස් කරගන්න. මේ ජීවන නැත්නම් බඩ රසාව සම්මා ආජීවය සකස් කරනවා. ඒකට අර ඒ දර්ශනය විතරක් නෙවෙයි ඒ නිවනේ සෝය ඒක තමන්ට අපරිබුදලේ දරුවන්ට දායාද වෙනවා හම්බ වෙනවා වගේ ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. ඉතින් මේකේ තියෙන ප්‍රායෝගික ගැඹුර තමයි නිවන දැක්කට පස්සේ තමයි නිවන් මාර්ගය තේරෙන්නේ. නිවන් දකින්න නැතුව නිවන් මාර්ගයක් හොයන්න හදනවා කියන එක හසකින් මම පිටපදිනවා. ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවකදී අපි කරන්න දන්නේ මේ නිවන තෘෂ්ණාවගේම නියුන් සහෝදරෙක් බව නිවනත් එක්කමයි තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාවත් එක්කමයි නිවන තියෙන්නේ. තෘෂ්ණා කරන හැම තැනකම අපිට ගොජ දාලා පෙන්නන ආරම්භයේ වෙනුවට ඒකේ නිමාව දකින්න ඕන. නිරුද්ධ වෙන පැත්ත දකින්න ඕන. ඡේ වෙන පැත්ත දකින්න ඕන. ඡේ වෙන පැත්ත දකින්නකොට යම් ප්‍රමාණයක ශ්‍රීවූතිය පාගන විභූෂණ පාගන තෘෂ්ණා වෙනවද? ඒහා සමාන නිවනක් විභූෂණ පාගන දක්වන්න පුළුවන්. ඒ නිසා අන්තිමට අශලෝක ධර්මයේ කම්පා නොවන තැනට එනකොට මේ තෘෂ්ණාවයි මේ නිවනයි කියලා දෙකේ කිසි වෙනසකට සැලෙන්නේ නැතුව තෘෂ්ණාව එනකොට බය වෙලා දුවන්නෙත් නැහැ ලැජ්ජ වෙන්නෙත් නැහැ ඒ විනිවිද දකිනවා කොහොමද මම මේ 16ක් වගේ මෙවට ඇලී බැඳීගෙන ඉන්නේ මොකෙන්ද මම බැඳලා තියෙන්නේ මම අටලවල තේරුම් ගත්ත නිසා ඒක හරියට තේරුම් ගත්තොත් හරියට ඇස් පෙන්නන මිනිස්සෙක් චීන කන්නඩියක් දාලා බලනවා වගේ වෙන දර්ශනයක් ඇති කර ගන්නකොට බුදුන්ස පෙන්වන්නේ අන්තපරසෙක් මේ ඇහෙනවා යාට මිනිස්සු ආයතන දාලා සැරසෙනවායි කියලා. අලුත් ඇඳුම් අඳිනවායි කියලා. ඉතින් යා සල්ලි දෙන මිනිස්සුන්ට දෙනවා යාට හම්බෙච්ච ඉක්මනින් හම්බෙච්ච සල්ලියක් අනේ මට පිරිසුදු වස්ත්‍රයක් කරන් දීපන් මට රාජ සභාවකට යන්න ඕනේ රාජ්‍ය දක්මකට යන්න ඕනේ. ඉතින් අර මිනිස්සයා මේ මේ පොට්ටයනේ විවාදයට දිරච්ච කුණු රෙද්දක් ගෙනත් දීලා අර සල්ලි ටික අරගෙන මේ සන්තෝෂ ගුණ දැන් වාට ලස්සනයි. ඔය කබයන් දරපති හරි ෂෝක් ඕක තමයි කියලා පෙන්නනවා. ඉතින් ඒකට සත්පුරුෂෙක් හරි හරි කියනවා ඔබ සල්ලි වේදම් කරනවා මනසෝ ඇඳුම ලස්සන කරගන්න නෙවෙයි ඇස් පාද ගන්න. ඔබ ඒක නිසා ඔක පැත්තක තියලා ලස්සන කියලා පැත්තට ඇස් දෙක පාදගන්න. ඊට පස්සේ කියනවා නේ පින්න තමයි මට ඒක තේරෙන්නේ නැහැ මං හිතුවේ නෑ ඇස් පාදන්න පුළුවන් කියලා. නෑ නෑ ඔක ඇස් පාදන්න පුළුවන් ඔබ ඔහොම හිටපන් මං ඇස් පාදන්න කියලා එයාට පෙනීම ලැබුණාට පස්සේ එයාට පේනවා මම මේ ඇඳගෙන ඉන්නේ මොකක්ද විශාල වේදමක් කරලා ඇඳගෙන ඉන්නේ අර ප්‍රෝඩාකාරයෙක් කෙනෙක් දීපු ජරා කබායක්. ඉතින් කල් යාට වුණනේ පොට්ට උනාට කමන්නේ ලස්සන වෙන්න. අර සත්පුරුෂයෙක් කැලේගෙන මිනිස්සු ලස්සනින් ඇට වැඩන්නේ ඇත් දෙක පාදගන්න. ඇත් දෙක පාදගත්තට පස්සේ උන්ට පෙනෙයි මේ දිගහ පාදගන්න. එනවා රසයෙන් උඹට පුළුවන් පිරිසුදු වෙන්න. එහෙම නැත්නම් අපිට පිරිසුදු වෙන්නේ නේ අල්ලපු ගෙදර එක්කනා කියන දාඩ තමයි. අල්ලපු ගෙදර එක්කනා අපි පිරිසුදුට කැමති නැහැ. අපි නෑයවත් කැමති නෑ අපි පිරිසුදු වෙනවා. අපේ කිට්ටු අන්තිමක් කැමති නැහැ පිළිතුරන මොකද හොරිය දිච්ච එක කැමති ඔක්කොටම හොරි කියනවා දකින්න. ඒ නිසා මේ ගමන යනකොට අපිට අවශ්‍ය වෙනවා මේ සංඥාව පටලවා ගත්ත අන්න බාල ජනතාවක් එක්ක ඒකට නිඳ කරන්න ඕනේ නැහැ. ඔය පටලවා ගත්තොත් මටත් ඔච්චරයි. එයි මේ තෘෂ්ණාව හරහා බලන්න බැරි. Taman ආශ කරන දේ ඒ ආශ කරන එක ප්‍රශ්න නැහැ. මේ දේ මේ ආසාව කියලා දේ එකක් ඒ දේට තියෙන ආශාව එකක් කියලා කෙහෙල් ගෙඩියක පොත්ත ගලවන්න වගේ අපි මේ ඇලි බැඳීගෙන ඉන්න හැම දෙයක් දිහාම ඇයි මේකට අපි මේ විදිහට දිවා රාත්‍රී මේ දිනචරියාවක් හදාගෙන මේ ඇලි බැඳීගෙන ඉන්නේ මොකින්ද මේ බැඳෙන්නේ මගේම සංකල්ප නිසා දේ එකක් ඒ දෙක තියෙන බැඳීම එකක් ඉතින් බුදුරජාණන් කියනවා දේවල් වල කෙලෙස් නෑ මේ මේ තියෙන බැඳීම ටිකයි තියෙන්නේ ඒකත් උඹ වැරදි සංඥාවෙන් තාකල් හිතන්නේ මේක ලොකු ජයග්‍රහණයක් මේක ජාතික හැඳිනුමක් මේක ආගමික හැඳිනුමක් මේක මගේ නෑදෑකමක් මේක මගේ යුතුයකමක් කියලා අපි අපි විසින්ම සාධාරණීකරණය කරගන්නවා ඉතින් මායයා යම රජුරෝ ඉතින් ඔලොප් පොලොප් පොලොප් පොපල ගාලා hina වෙනවා මේ අමඩියෝ මැරෙනකොට ඔය මොකක්වත් නැතුව ඉඳලා ඉන්නකන් අරක මේ කුණ බදාගත්ත කවරේක වගේ කකා ඉන්න හැටි ඒක ඒව දුර කමන්නේ ඒ කණේකට සාධාරණීකරණය කරන්න හැටි අල්ලගත්තේ නැති විදිහට මම මේ යුතුයකම් ඉෂ්ට කරනවා නේ මරනකොට බල්ලෙක් වගේ මරන්නේ. හරකෙක් වගේ මරන්නේ. තීදෙනෙක් වගේ මරන්නේ. ඔය එක්කෙනෙක්වත් අපිට අතම්බේක අනුකම්පාවක් කරන්නේ. මම මේ ද්වේෂයෙන් නෙමෙයි කතා කරන්නේ. මේ දුක්ඛ සත්‍යය. බුදුන් කියන ජාති දුක්ඛා. ඔබ වෙන තැනකට ගිහලා දේවාත්මයක් පතනවනේ. රාජකීය ආත්මයක් පතනවනේ. සිටු ආත්මයක් පතනවනේ. එහෙම නැත්නම් මහා මාත්‍ය පතනවා. ඔය හැම එකේදී උප්පත්ති දුකයි. මොනම තැනකවත් ප්‍රසූතියේදී සැපක් කියලා දෙයක් නැහැ. නමුත් අර පොඩි එකාට කතා කරගන්න බැරි ඉඳා ඌ චරෑස් ගාගෙන එළියට එනවා. කොයි එකත් එච්චරයි. කොයි එකකට කොටත් බලන්න ඔය වදන ෆොටෝ එකක් ගන්න බලන්න ඔය කාම සේවනයක්වත් ලස්සනක්වත් මුකුත් නැහැ. ඒක තන්නේ කර අඳුරු කාමරයක කරන්නේ මූණ දිහා බලන ඉන්න බෑ කාටවත්. අඬාගෙන අපි ලෝකෙට උපදින. තිරිසනෙක් වුණත් එච්චරයි, දෙයියෙක් වුණත් එච්චරයි, බ්‍රහ්මෙක් වුණත් එච්චරයි. ඒ දුක, ಜಾති දුක සංසාරගත රෝගයක් විදිහට බුදුහාම සනීප කරන්නේ අද ඉන්න වෛද්‍යවරු මුල්ලි. ඒ කාටවත් හීනකින්වත් හිතන්න බෑ මේක අරිඩුවක් වෙනස් කරලා. සංසාර දුකේ තියෙන පළවෙනි දුක, ಜಾති දුක දන්නවනම් අපි අනේ සැපවත් ආත්මයක්, දේව ආත්මයක්, රාජකීය ආත්මයක් නෑ. කොයි ආත්ම කිව්වත් ඒක දුකම තමයි. ඒ නිසා ජාති දුක දන්නවනම් මේ නිවන් ලැබලා මේ පින් කරලා ජීවි රෝගයන්ට අරසප්ප ලබන්න මේ සප්ප ලබන්න ප්‍රාර්ථනා කරනවා කියලා කියන ජාති දුකක් පතන. හැබැයි හරියටම හම්බ වෙනවා. හැතුවොත් නම් ෂුවර් හම්බ වෙනවා. ඉතින් මේක හම්බුනත් එකයි ඒක හම්බුනත් එකයි තෙලින් බැද්දත් කොබෙයියා කියලා. බැද්දත් කොබෙයි දුක තමයි. ඊට පස්සේ අන්නවා අනේ අපරාධේ මීට වැඩි අල්ලපු ගෙදර ඉපදුනා නම් හොඳයි. අර දිවි රෝගේ ඉපදුනා නම් හොඳයි. මේකේ වුණා කියලා. ඒ හම්බ වුණාට පස්සේ ලැබිච්ච එක පිළිබඳව කනගාටු වෙනවා. දැන් අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේ. දැන් අපි ඉන්නේ මනුෂ්‍යාත්ම භාවය ලැබිලා. දැන් අපි ඉන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිලා කන දිවනාදී අපිට අංග පුලාවසයිද ඔතියේ. ඊළ බලන්න නැති බැරි මිනිස්සෙක් නැත්තම් අංග විකල කෙනෙක් දිහා බලන්න. ඊට පස්සේ අපිට ක්ෂණ සම්පත්තිය තියෙනවා, සල්යාන මිත්‍රාශය තියෙනවා, ධර්මයේ තියෙනවා නම් පැවිදි වෙන්න පුළුවන්. මේ ඔක්කොම තියෙද්දි එක එක අසන්තෝෂෙන් ඉන්නවා. නෝ නැති ගැන හිතන්නේ අබුද්ධෝත්පාද කාලේ කරනවා නම් අපිට මේ කතා කරන්න වෙලාවක් හම්බ වෙනවා. මනුෂ්‍යාත් භාවයක් නැතුව ලන්දේ කකා ලන්දේ ජීවත් වෙන තිරසනෙක් වුණා නම් මොකක්ද හම්බ වෙන්නේ? ඒකම ඇහැකන දිවනාසේ නැතුව අපිට අංග පුලාවක් නැතුව දුර්ලභ වුණා නම් අපිට ආධ්‍යාත්මය ගැන මෙහෙම ඉඳගෙන බලන්න හම්බ වෙන්නේ. අපිට සත්‍යධර්ම ශ්‍රවණයක් නැත්නම්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැත්නම්, බැවිද්දක් නැත්නම් කොහෙද ඉන්නේ? ඒ ඔක්කොම හම්බෙලත් අරිඹුවක හැපක් තියනවාද කියලා බලන්න. එකෙකුට කියන්න පුළුවන් දත් උසල නෑ නෑ මම නම් ඉන්නේ හරි ජොලිය කියලා. ඉඳී බිව්වට පස්සේ. ඉඳී කුඩු ගැව්වට පස්සේ. ඉඳී ගෑණියෙක්ගේ බඩ උඩ ඉන්නකොට. මම දන්නවනේ ඉතින් කොහොමද යන්නේ කියලා. ඒවල තියෙන මිනිස්සුන් කෑ ගහලා කියන උඹලා මේ පන්සල් වලට ගිහලා කායට මොකක් මොකට දුක් විඳිනවා අපි නම් ජොලියේ ඉන්නේ අපි අන්දාට බීලා ටිකක් කාලා නටාගෙන ඉන්නවා කියලා. නමුත් ඒගොල්ලෝ දන්නවා අපා දුකක ඉන්නේ කියලා. ඊට පස්සේ ජරා දුක උප්පත්ති චිත්තක්ෂණේ ඉඳලම ජරාවටපත් වෙනවා. අපි කියන ජරාවටපත් වෙන හැට පැන්නට පස්සේ කියනවා. පරිවචනද කියන්නේ ඉපදිච්ච වෙලාවෙන්ලා ශීඝ්‍ර වර්ධනයක් අපි එක ජයට ගන්න. දරුවා නැගිටලා අතපය හදිගසනින් නනොත් එතනින්ම තමයි දිරිම පටන් ගන්නවා. 40 50 පැන්නට පස්සේ ඔන්න ආමරලිය වැටෙනකොට කෙසි දෙනකොට දත් වැටෙනකොට ඒක ජරාවක් කියලා පේනම ජරාව කියන වචනේ අදහස මේ තියෙනක බොරුකම තියෙනකට නිකන් ඉන්න බෑ ඕන දෙයක් හටගත්තොත් ඒක මෝරණ ගතියක් තියෙනවා. ඒක ජරා ජරාති උනේ ඊට පස්සේ ව්‍යාධිය කියලා වෙනම එකක් තියෙනවා ලෙඩ රෝග ආසාදන වෙනවා හදිසියන්තු. එතකොට අර ඇතිවෙච්ච ජරාව ව්‍යාග්‍රීව තිත්තති ජරා පරිතරජයන්ති. ජරාව ව්‍යාග්‍ර දේනුවක් වගේ වර්ජිනේකතෝ කනතෝ මරණ කීක ගොරෝ ගොරෝ ගොරෝ ගොරෝ පිටිපසට ලයින ලද්ද අවස්ථාවේ කනවා. jigitōm ජරාව වෙන්නේ. ඒ අතරමැද ව්‍යාධිය අර දුර්ලකම හරහා හම්බුච්චලා පහළ මේ ළඟදී ඊමේල් එකක් කරලා තියෙනවා හැම කෙනෙක්ගේම ඇඟේ පිළිකාසයිල තියෙනවා. ඒ පිළිකාසයිල හැම වෙලාවෙම පහර දීදී ඉන්නවා. අයියාති තියෙන එක නම් පිළිකාසයිල අයින් කර කර අයින් කර කර යා කොහොම හරි බේරෙනවා. අපි මේ ප්‍රතිශක්තිය නැති වෙච්ච ගමන් ඒක ඇවිල්ලා වහලා ඊට පස්සේ ඒක වැඩෙන්න පටන් ගන්නකොට දොස්තර මාත්‍ය කියනවා දැන් ඕන පිළිකාවක් තියෙනවා මාස දෙකයි ජීවත් වෙන්න ඔඩිය බොහොම ශීක්‍රයෙන් ගන්න සාමාන්‍ය දෙකෙන් බැහැ. මේ කතා කරන දොස්තර ගාවත් පිළිකාසයිල තියෙනවා. ওই මාස දෙකට ඉස්සෙල්ලත් අපේ පිළිකාසයිල තිබුණා. අපිට පුළුවන් වෙලාවේ අපිව තල්ලු කරගෙන ඉන්නවා. ගොන් දෙන්නේ පිළිආයක කකා වුණේ ඒකකින් එකේ ක්වලිටිය නැතුව වැඩි වෙනවා. වලිගිය ඇති ගුණා මැසන්න බැටතුනි දුප්පත්කමත් වලිගිය නැති ගුණා වෙන්නේ. ඔගොනු දෙන්නම තමයි එකක් පිළිකා තියෙනවා එකක් නැහැ. පිළිකා තියෙනවා කියලා කියන්නේ ඌට මැස්ස වල එලව ගන්න විදියක් නෑ වලිගෙනේ. මැස්සට වලිගේ තියෙන එක බොහොම දක්ෂව වලිගවන්නවා. මොකද වලිගවන්නවා කියන්නේ දුක. ගොනකොට ඉන්න පුළුවන් දේ වලට වලිගවන්නේ නැතුව ඉන්න බෑ. ඒ වගේ හැම වෙලාවෙම මේ විස බීජ සෛල අපිත් එක්ක තර්ජනයක යුද ප්‍රකාශ කරගෙන ඉන්නේ. අපි මේ විභූෂණේ පාගෙන තල්ලු කරන අලුගසා දාගෙන ඉන්නකම් හොඳයි. කවදා හරි කියලා පාත් වෙච්ච දවසේ ආයෙන මුරුමුරු ගාලා අන්න බට මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න ඕන කෙනකින් අහන්න බලන්න මේක දහනබයක් අරිබුවක් වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඔය විඳවන විඳවිලි එහෙමනම් අපිට මේ ලෙඩ අඩු වෙන්න එපා. ස්පිතාල වල ඇඳවල හිස් වෙන්න එපා. වැඩි වෙනම මිසක අඩු වෙනවා. ස්පිතාල ගන්න අඩු වෙනවා වැඩි වෙනම මිසක අඩු වෙනවා. ලෙඩ රෝග වැඩි වෙනම මිසක අඩු වෙනවා. මේ මන්දිවල වෛද්‍ය ශාස්ත්‍රයේ ලෙඩ රෝග දෙනවා. දැන් කියනවා මේක මොන ජාතිකවත් මේ ව්‍යාධි දුක වෙනස් කරන්න බෑ. මේක මේ චතුරාර්ය සත්‍ය වගේම ජාති ජරා ව්‍යාධි මරණ දුක. ඉතින් අන්තිමට ඉවර කළා මැරෙන වෙලාව බුදුහාම කියන සාන්ති කරයි ඉවරයි. නමුත් මිනිස්සයා හිතන්නේ ඔත අම්මෝ තේරපත් කළා මැරුණා කියලා ඉසත බඳ ගන්න. ඒ චිත්තක්ෂණේ විතරයි අර දිනුන බරවීම තියෙන වෙලාව. නිරුද්ධ වෙන වෙලාව. ඒක අපිට වෙන්නේ මහා මහ වේසනයක් විදියට. ඒ වගේ මේ සංසාරේ තියෙන මේ දුක පිළිබඳ නොදැනීමට අපි ඒ තරම් ප්‍රේම කරනවා. ඒක පෙන්වන්න ගියාම වක්කාර වෙනවා. ඒක පෙන්වන්න ගියාම ඔඩුව තෝන්තු වෙනවා. මෙව්වද බණ කියන්නේ අපි මේ බණ අහන්න ආවේ ටිකක් ඔය පැත්ත කරලා සාන්තිවර අහගෙන ඉන්න මෙව්ව එනකොට ඉස්මොල දන්න ගන්නවා. ජීන්සේ ඉව කෙනෙකුට කියන තේරෙන්නේ නැහැ ගැඹුරුයි කියලා කියනවා මොකද්ද තේරුම් ගන්න ඕනේ නැති කම නිසා. ඒ නිසා මේ හතර ජාති ජරා ව්‍යාධි මරණ ජාති වි දුක්ඛ ජරා වි දුක්ඛ ව්‍යාධි වි දුක්ඛ මරණ වි දුක්ඛ අපේ සංපයෝග දුක්ඛ අපි මේ ජීවිතන ලෝකේ බොහෝ දෙනා දුස්සීලයි ඒක පිළිබඳ බුද්ධ ඥානසේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. බොහෝ දෙනා දුස්සීලයි. එවැනි කෙනෙක් එක්ක හම්බුන වෙයි ඉන්නන ගස්කල් එක්ක ඉන්නේ. අරණ්‍යගත වෙන්නේ. රුක්කමූලගත වෙන්නේ. මනුස්සත් එක්ක ඉන්නවයි කියලා කියන්නේ ආය නෑ අපායට ගිහලා යමපල්ලොත් එක්ක ඉන්නවා වගේ තමයි. ඒක බොහෝ දෙනා දුස්සීලයි. ඒතකොට පියේ විප්පයෝග දුක්ඛෝ අපිට ප්‍රියයන්ගෙන් වෙන් වෙන් වීම දුකයි බුදු කෙනෙක් ආතන්නාංශනාවක් බණ භාවනා කරන කෙනෙක්ගේ වින් වෙන්න වෙන එක සත්‍යපතේ වින් වෙන්න වෙන දුකයි නමුත් අපිට හිතෙන්නේ මේ කාල බීලා අම්බ කරගෙන ඉන්න බෑ හැමදාම භාවනා කර කර හැමදාම ආරම්භයකට වෙලා ඉන්න බෑ ඒ නිසා අපි ආසාවෙන් ගෙදර යනවා ඒ ගියද යනකොටත් පශ්චාත්තාප වෙනවා අනේ මේ දන්න කියන මොදු තැනකින් තමයි යන්න කියන නමුත් මොයා බෑ අර ඇදින ඇදිල්ල මේ තණ්හාවේ ඇදිල්ල නිසා අපි පළපුරුදු අර කක්ක ගොඩට මඩ ගොඩට ආයෙ ගිහලා දානවා ඒක නිසා පියන්ගේ වෙන් වෙන වෙනවා දාන්නවා. කවදාකවත් නොදන්නේ නෙවෙයි. නමුත් මොනවා කරන දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා දරුවන් හඳා ගන්නවා දරුවෝ කියන්නේ යම පල්ලෝ જાතියක්. උන් අපිට අපිටවත් දෙනවා මිසක අපිට කාතාකක් දිනන්න තල්ලු කරන්නේ නැහැ. දරුවෝ තල්ලු කරන්නේ නැහැ දෙමව්පියෝ තල්ලු කරන්නේ. ඥානමනුසයර තියෙන්නේ පිටිපස්සේ ඉන්න කට්ටිය. ඒක නිසා ඒ අනිවාර්ය මරණයටපත් වෙනවා. අපේ සංවේගයක් සංයෝජනක් මේක තියෙන්නේ. ප්‍රියංගේ විප්‍රයයට තියෙන සංකිට්ඨියේ පංච උපාදානස්කන්ධා දුක්ඛ රූප එක කටයුතු කරත්, වේදනා එක කටයුතු කරත්, සංඥා එක කටයුතු කරත්, සංස්කාර එක කටයුතු කරත්, විඥානයත් කියන හිතත් එක කටයුතු කරත්, ඒ පස් දෙනාට වෙනම න්‍යායපත්‍ර පහක් තියෙනවා. එකකවත් මගේ සුභසිද්ධිය, මගේ අත්ත කුසලය ඒ කට්ටියගේ න්‍යායපත්‍රේ නෑ. ඒගොල්ල කරනද නේ මාව දාසභාවයටපත් කරලා ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. ප්‍රධාන වශයෙන් මාව පාවිච්චි කරන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. එච්චරයි එකම කෘත්‍යය. ඒක කෙලින්ම කිව්වා බටේ මානසික විද්‍යාව පිළිබඳ පියාවෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ගමන මනුෂ්‍යගේ මුළු හැසිරීම විස්තර කරන්න පුළුවන් තුවා කාමයේ. බුදුන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරලා කිව්වා මේ කාමයේ කියන්නේ දෙන්නේ දෙන්නෙක් ඉතින් එකතු වෙලා ස්ත්‍රී පුරුෂයන් දෙන්නෙක් කරන සංසර්ගයේම නෙවෙයි, ඊට ඉතින් හොමාර කරන එක නෙවෙයි, රූප බලන් තියෙන ආසාවත් කාමයේ තමයි. සද්ධාහන තින ආශාවත් කාමේ තමයි. ගන්ධ රස පහයෙන් සහ බුදුරජාන්සේ ඉන්ද්‍රිය ආස්වාදේ තමයි කාමයට අපි නම් කරන්නේ නැත්නම් ඒකෙන් තමයි සංසාරට බැඳෙන්නේ කියලා. ඒ නිසා බණවට අපි ප්‍රධාන පිළේ දාසියෝ. කාමයට කාමරාජිනීගේ කාමරාජධානිය බත් බැලියෝ. ඉතින් අපි එව්ව එව්ව ආඩම්බරකම් කරකට උපාදි කරගෙන ජීවත් වෙනවා. නමුත් සංසන්දනාත්මක බලනකොට ඒ උපාදානස්කන්ධ පහර තුනේ ආශා මේ නිසා සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍ය පෙන්නපුවාම බුදුන්සිට දොස් කියනවා බුදුන්සේ නාස්තිකවාදී, අකිරියවාදී, ජීවිතේ නරක පැත්ත දකින, සුභාසින්තනයක් නැති, ප්‍රගතියක් නැති, නිර්මාණශීලීත්වයක් නැති කෙනෙක් කියලා බුදුන්සිට අනිකුත් ශාස්ත්‍රවල දොස් කියනවා. ශාස්ත්‍රෝනේ බුද්ධ අහංකාරය බව දොස් කියනවා. බුදුරජාණන්සේට ඕන කරන්නේ පදක්කමක් ඉල්ලලා ඉල්ලගෙන ඉන්නකොට සියලු සම්පත් ලැබෙනවනම් එන බුදුහාමර පදක්කමක් කරලා ඉල්ලගෙන ඉඳත් ලෑස්ති. පච්චක් කොට ගන්න උනන් ලෑස්ති. ඒ බුදුහාමරගේ පච්ච කොටපුවාම සල්ලි හම්බ වෙනවා. ඒක තමයි බෞද්ධයා මේ දඩ බීම කරගෙන තියෙන නම සංවචනාංශේ අපිව නලවන්න පෙන්වන්න ආපු කෙනෙක් නෙවෙයි සත්‍ය සත්‍ය වශයෙන් පෙන්වන්න ආවේ ඒ සංවචනාංශේ දුක්ඛ සත්‍ය පෙන්ලා කියනවා සමුදය සත්‍ය කියලා කියන්නේ යායත් දන්නා පොණෝ බයික නන්දි රාග සහගත මේ අද මේ ලබන අද මේ විදින ජයග්‍රහණ වේල කියලා කියමුකෝ ඒක දිගට පැවැත්වීම සඳහා අපි ළඟ යම් ආශාවක් තියෙනවා පුනර්භවයක් පිළිබඳ නන්දි රාගයක් පිළිබඳ මෙච්චර දුක් දෙනාට මොකද නිලිගටියක් තිත්ත උනාට මොකද ඒ අන්තිමට හම්බෙන පැණි රස ගැන අපි කල්පනා කරනවා ලැජ්ජට කනකොට පැංගිරි උනාට ටිකක් කියලා කෑවට පස්සේ කීක රසක් වෙනවනේ ඒ නිසා අපිට පැංගිරි පොඩ්ඩක් අත් කරලා වෙන කොහොම මොන කාම සේවනය කරන්න කියත් අපි ඒකේ බුද්ධියක් නරකයක් තියෙන නමුත් අපි හොඳ පැත්ත විතර කල්පනා කරලා නන්දියක් ඇති කර ගන්නවා ඒ කහට අයි කරලා තිත් අයින් කරලා මේකේ රසමස උලක් දකින්න ගතියක් තියෙනවා අපි ඒක දරුවන්ට පෙන්වන්න හදනවා අපේ ජාතික සංස්කෘතිය කියලා අපි ප්‍රියයන්ට අපි පෙන්වන්න හදනවා අපි වෙන්නේ මෙහෙමයි කේල්ගිටි පොත්තල්ලා කේල් කන්නේ උඹලත් එහෙම කාපල්ලා කියලා අර නන්දියක් ඇති කරන්නේ සංසාර භවයේ පවත්තන්නේ නන්දි රාග සාගත తත්‍ර తත්‍රාවිනන්දනේ කැරවිල්ට වැටිච්ච බණව කරවිල්ට ප්‍රේම කරනවා. අපායට ගියේ සත අපායට ප්‍රේම කරනවා. ජපානයේ ප්‍රතිච්ච එක ජපානයට ප්‍රේම කරනවා. ලංකාවේ ප්‍රතිච්ච එක ලංකාවට ප්‍රේම කරනවා. ඒකලා අපි දෙන්න ගන්නවා. බුදුරජාණන් කියන මොන්න කුණු ගන්දල දුන්නත් බදාගන්න තමයි තණ්හාව තියෙන්නේ. අසුචියේ ප්‍රතිච්ච සත අසුචියට කැමති වෙනවා. කිරේ උපන් අනුව කිරට කැමති වෙනවා. ඒ නිසා මිනිස්සයා මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා, මගේ වන්ද කියලා, මගේ රස්සාව කියලා අල්ලන අල්ලනක දුන්න දුන්න දේ පදා ගන්නවා. මේක උදන් කරන తත්‍ර తත්‍රාවි නන්දිනී. අපායට කියන්නේ මරණ මරණ එක අපායන කතා. අපාය මැරෙන්න කැමතිත් නැහැ. තිරසං ආත්මිය තිරසං සතෙක් මැරෙන්න කැමති නැහැ. අපිට නම් පේනවා නේ දුක් විඳින්නේ කියලා. ඒ උනාට ඒ තිරසං ආත්මෙන් මැරෙන්න කැමති නැහැ. ඒ වගේ ඒ අල්ල බදා ගැනීම පත්‍ත්‍ච්ච කබලකට අමුමස් කැලක් දන්නවා වගේ. චර චර චර ගාලා අල්ල බදා ගන්න එක තමයි කරන්නේ. මේක තමයි තණ්හාවේ ස්වභාවය. ඉතින් ඒක අපිට වෙද්දිම අපි කෙනෙක් දකින්නට ඇති වෙන ප්‍රිය භාවය හරහා, තව කෙනෙක් දකින්න ඇති වෙන ද්වේෂය හරහා, ඒක දකිද්දිම ඒ හැඟෙද්දිම ඒ සංඥාවේ එද්දිම එකින්දිම දැනගන්න පුළුවන් මම මෙයාට ප්‍රියයි අරයට ප්‍රිය නැහැ. මේ ආහාරට ප්‍රියයි අරකට ප්‍රිය නැහැ. ආනේ ආහාරය පැත්තක තියලා මේ මතුවෙන ප්‍රිය අප්‍රිය භාවය දකින්න පුළුවන්. අපි කිව්වොත් ආනාපාන සති භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. ආනාපානට ප්‍රියයි සද්දයට අප්‍රියයි. ඒසර සද්දේ කෙරේ ද්වේෂයක් ඇති කරනවා හා සමානව ආනාපානට ප්‍රිය භාවයක් ඇති කරනවා. නැත්නම් ආනාපාන භාවනා කරන වේදනාවක් වෙනවා. එනවත් එක්කම ඒ වේදනාවට අපි අප්‍රිය කරනවා, ද්වේෂ කරනවා, මේ නොදකින් මෙච්චර දුර ඇවිල්ලා සීලයක් අරගෙන බණ භාවනා කරන්න කියම ආනාපානෙ කරන්න දෙන්නේ. ඔන්න වේදනාවක් එනවා කියලා ද්වේෂ කරනවා. එතකොට ඔන්න ආනාපානෙ අමතක කරනවා. එහෙම නැත්නම් ඔන්න සුඛ වේදනාවක් එනවා. ආවට බලනවා අපේ ඊදෙනෙක් භාවනා කරනකොට මට විතරයි මේ දුක වේදනාවයි කියලා ඒක අල්ලගන්නවා. එතකොට ආනාපානෙ අමතක කරනවා. ඉතින් මේවා මේ හිතේ මේ කෝලං එනවා මේ සංඥා මේ හඳුනා ගැනීම මේ ලක්ෂණ තබා ගැනීම එනකොටම බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ මේ වගේ බණක් කරා අපිට කියලා දෙනවොත් භාවනා කරනවා කියලා කියන්නේ ඒක සිදු වෙනකොටම ඒ තමන්ගේ හිතේ පහළ වෙන වර්ණ ගැන්වීම ප්‍රිය භාවය අප්‍රිය භාවය මනාපේ අමනාපේ දෙක දැනගන්න පුළුවන් නම් අපිට තේරෙයි ප්‍රියමනාප අප්‍රියමනාප ඇති නොකරන ලක්ෂිකුත් එකක් තියෙද්දී අපේ හිත අල්ලන්නේම වැඩියෙන් ප්‍රිය කරන වැඩියෙන් අමනාප කරන එකමයි. ඔන්න දුක බලා ගන්නවා කියන්නේ ඕක. එහෙම නැත්නම් අපි ආ බලන බැල්මේදී මනාපමනාප පහළ නොකර ලක්ෂ ගණන් දේවල් තියෙනවා. එකකටවත් හිත යන්නේ. නිවන තියෙන දේවල් ලක්ෂ ගණන් තියෙන එකටත් හිත යන හිත යන්නෙම වඩාම ප්‍රිය කරන වඩා ප්‍රිය කරන දෙටේ තරම්ම හිත දුකට කැමති. ඒ තරම්ම අපි අප්‍රියයි ප්‍රියයි දෙන්න අතර යුද්ධයක් ප්‍රකාශ කරලා අපි මේ සටන් කරන්නෙම ප්‍රිය දිනනවා. අප්‍රිය පරදින්න කියලා. දෙන්න පරදන පරාජය දෙන්න පරාජය. ඒ මොකද මේ හටන හරහා ප්‍රිය අප්‍රිය ඇති නොකරන නිවනට යොමු කරන දේ මලපන්නනවා. නිසා ආස්වාද ප්‍රසවාසය කරනකොටත් භක්මන ගන්නකොටත් එදින්දා වැඩ කරනකොටත් අපේ හිතට මනාපමනාව පහළ වෙනවා ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒක ඇති නමුත් පහළ වෙනකොට දන්නවනේ. මම දැන් මේ මේ නාශනෝදාගත්ත මීහරකෙක් වගේ මේ ඇදිලා යන්නේ පහළ වෙච්ච මනාපෙටයි කියලා. මම මේ ද්වේෂයෙන් කටයුතු කරන පහළ වෙච්ච අමනාපෙටයි කියන නමුත් මේ මනාපමනාප දෙක එතන එතන පහළ වෙච්ච පරිච්ඡම්ප ධර්මයක් මිස කලින් පහළ වෙච්ච එක නෙවෙයි. ඒ වෙලාවේ වහා පහළ වෙච්ච මනාපය අපි නාශනවත් දාගත් හරකෙක් වගේ, මීහරකෙක් වගේ එහාට අදිනවා, එහාට අදිනවා. එහාට අදිනවා, මෙහාට අදිනවා. අන්තිමට අපි සුවචකීකරු ගෝලයක් වෙන්න හදන්නේ තෘෂ්ණාවයි. මේක නර නතර කරන්න කියන එක නෙවෙයි ප්‍රශ්නේ මේ බව දන්නවනම්. මම මේ කාටද පහඳින්නේ කියලා දන්නවනම් කාටද දාසකම් කරන්න කියලා දන්නවනම් කවුද මේ මගේ මැෂින් එක රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බොත්තම් තද කරන්න කියලා දන්නවනම් කිසිම කෙනෙකුට සතුටුස වෙන්න බෑ මේ ජීවිතේ. මේක තන්නේ කර බැගෑ ජීවිතයක්. මේක තන්නේ කර බද්දලකම. මේක තන්නේ කර දාශභාවයක් තියෙන්නේ. ඉතින් කියනවා මම කාගවත් දාශයක් නෙවෙයි. නැන්ස් කියනවා මම තන තන පහල වෙන ලා මොද ලා තනදලු හොයා කන එවිදින මොකෝ කුසී වණී මං හැසිරෙන කිසිම තැනක බැඳෙන්නේ නැතුව මනුෂයා කියන එකම මගේ ගැහැට, මගේ අම්මට, මගේ වස්තුවට, මගේ නිලයට, මගේ ශිල්පයට බැඳිලා ඒක ආඩම්බරයක් කරගෙන අන්තිමට මරණඩා දකින්න අරක බැඳගත්තත් එකයි මේක බැඳගත්තත් එකයි දෙකෙන්ම එකම සංකල්පය අන්තිමට සිද්ධ වෙන්නේ. නැත්නම් ඒක තේරුම් ගන්නකොට තමයි. ගිහි ගියා තාරනවා කියන්නේ පහන වෙනවා කියලා එකක්වත් අතහැරීමක් නෙවෙයි. ඇයි මේ එක කුණු ගොඩකට විතරක් ආසයි. ඇයි මේ කරවිලේ පැටවෙන පණුවා කරවිලටම කැමති. අනිත් බව දැක්කට පස්සේ තේරෙනවා අපිට manussකම කියලා එකක් තියෙනවා. මේ ඕන දෙකට හැඩ ගැහෙන්න පුළුවන්. හැබැයි එකකට බැඳෙනවයි කියලා කියන්නේ අපි විහිංසාප කරගන්නවා. ඊටු විකල්ප තේරෙම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකට වෙන කවුරුත් උණියක් කරන්න ඕනේ නැහැ. කතෝලික මිනිස්සු අපිට උණියක් කරන්න ඕනේ නැහැ. මුස්ලිම් මිනිස්සු අපිට උණියක් කරන්න ඕනේ නැහැ. අපි විහිින්ම මොකද්දෝ එකක් හරි කියලා අල්ලගෙන එතන එතන බෑදෙනවා తත්‍ර తත්‍රා විනන්දනී ඒ නිසා අපි අන්දයි අනිත් දේවල් වලට බුදුරජාණන්සේ සර්වඥයි කියලා කියන උන්වහන්සේ අංගදී අන්ධදී වශයෙන් දකින්නවා දිදුලන දේ දිදුලන වශයෙන් දේ දකින්නවා දෙකම සමලිතින් බලා ඉන්නවා අඩ දෙකින් මොකද වෙන්නේ කියලා. දැන් කියන මේක මිනිස්සුන්ට කළ හැකි. ඒක නිසා මේ දෙකටම සමහිත එන්න මට මේ මනාපේ පහළ වුණේ. මට මේ අමනාපේ පහළ වුණේ කියලා ඒ එතන එතන මනාපේ අල්ලන්න යන්නත් එපා, තාරින්න යන්නත් එපා. අමනාපේ අල්ලන්න යන්නත් එපා, අතාරින්න යන්නත් එපා. මේ ආස්වාද ප්‍රසආස කරනකොට සාධ්‍යයක් ඇහෙනවා වේදනාවක් වෙනවා හිතවිල්ලක් වෙනවා මේ දේවල් වල අපි මේ මේ තරම් කුෂ්ඨ රෝගියෙක් වාගේ ලුණු බීපු මිනිහෙක් වගේ දැවෙන්නේ මේ පහළ වෙන මනාපමනාප වලට නේ. ඒ මනාපමනාප රෙඩිමේඩ් බඩු නෙමෙයි සුපර් මාකට් එකේ නාව. ඒතන පහළ වෙන එක. ඒක පහළ වෙනකොටම ඇල්ලුවනම් බලවත් නැහැ. පහළලා පහු වෙන්න වෙන්න බලවත් නැහැ. ඒ නිසා මතුවෙන මනාපේ මතුවෙන මනාපේ එතනත් නාලන්න පටන් ගත්තොත් ඔය සෑම මනාපයක්ම අමාරුවක් තියෙනවා. සෑම දුකකම ඇති වෙලා විපරිණාම පතර නැති වෙන වෙලාවක් වෙනවා. අපි මෙතෙක් කල සංසාර පුරුතවල තියෙන ඇති වෙන මංගල කාරණා බලන්න විතරයි බුදුදහම කියනවා ඇති වෙන තාක් දුක් කියලා තේරුම් ගනි. ඒ හැම දුකක්ම විපරිණාමයට පතර නැති වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අනිත් නැති වෙනකොන බලන එක අපිට සාමාන්‍ය ජීවිතයක් පේන්නේ අවමංගල්‍යයක් වගේ. නමුත් එතන තමයි නිවැරදි. මත වෙන සෑම දෙයක්ම ඉවරයි කියනවා. මතුවෙන තාක් මතුවෙන දුක ඒ නිසා මතුවීම දිහා සාදර වෙන්න යන්න එපා. එතකොට ඔබ දුකටයි සාදර වෙන්නේ, නිරෝධයට සාදර වෙන වේදනාවක් වෙනවා, වේදනාව යනවා. ආස්වාසයක් වෙනවා, ආස්වාසය යනවා. ප්‍රස්වාසයක් වෙනවා, ප්‍රස්වාසය යනවා. සද්දයක් වෙනවා, සද්දයක් යනවා. ඒ එනකොට බලනකොට තේරිලි බේරිලි අගේ ආඩම්බර තිබුණට නැති වෙන පස්සපත්ත බැලුවොත් සැපෙත් එකයි දුකෙත් එකයි. ආස්වාසෙත් එකයි ප්‍රස්වාසෙත් එකයි. ඒ නිසා අපි මේ මුළු භාවනාවෙම කරන්නේ එන පටන් ගන්න පොල්ගල් තියෙන උත්සවේ නෙවෙයි බලන්න හදන්නේ යන ගෙවෙන, ඡය වෙන, නිරුද්ධ වෙන, වැය වෙන, අස්කරන, පස්කරන පැත්ත බැලුවොත් හැම දෙයකම තියෙන එකම රසය. ඒක ਸਰවත්‍යංශී නිරෝධ සත්‍ය වශයෙන් දේශනා කරන මේක නෑ නිවන කියන්නේ. මේක දකින්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල් මොකද්ද කිළුවේ ඇහැයි ආශාවලුයි චරිත ලක්ෂණයි සීනමයි වැඩිවේ පටන් ගන්න ගන්න බලන්න. මුදින්ම පටන් ගන්න එක හොඳ වෙයි කියලා හිතනවා. නම් බුදුන්නම් පටන් ගන්න හැම එකක්ම දුකක්. ඒ නිසා උඹට මම සාහිත කරලා කියන්නම් ඔය ආදරෙන් පටන් ගන්න බන්නා වගේම හුස්ම ගෙවෙන දන පොඩ්ඩක් බලපන්. ආශ්වාසය ගෙවෙන දන බලපන්. ප්‍රශ්වාසය ගෙවෙන දන බලපන්. ඒකට ඉවසන්න එපායි. මුතුම අප්‍රමාදයෙන් ඉවසන්න එපායි. හුස්ම දැකලා මගේ හුස්ම ගෙවෙන හැටි බලන්න ඕනේ. ඉතින් හුස්ම ගෙවෙන හැටි බලන්න බෑ. ඒක කම්මැලි වෙනවා. බය වෙනවා, සහලවනවා, වක්කාර වෙනවා. ඒ නිසා ඔබ පටන් ගන්න හැටි බලපන් ඔබ. වෙනදාට වැඩිය හොඳින් බලනවා. කොහෙන්ද ඉඳලාද මේ හුස්ම පටන් ගන්න කියලා. අන්න ඒකෙන් හිත සියුම් කරතයි. ප්‍රණීත කරතයි. ප්‍රණීත කරගෙන සතිය ප්‍රණීත කරගෙන ඒ ප්‍රණීත කරගත්ත ශක්තිය හුස්ම කිවෙන තැන බලන්න. ප්‍රශ්වාස කිවෙන තැන බලන්න. හුස්ම ආශ්වාස ප්‍රශ්වාස දෙකම කිවෙන තැන බලන්න. වේදනාවක් පුළු පුළුවන් තැන් වලදී ඒක සාදරාගෙන වේගර වෙන තැන බලන්න. සද්දයක් ඇයි එන හැටි බලන්න එපා. යන හැටි බලපන්. ඉදිවිලි එන හැටි බලන්න එපා. කොහොමඩක්වත් එනවා. ඔය යන හැටි බලපන්. හැම එකක්වත් නතර වෙන්නේ. නැත්නම් කයින් වාඩි වෙලා ළඟටිගේ පා වෙලා යන කුණු කන්දල් දිහා බලා ඉන්නවා වගේ තෙමෙන්නේ නැතුව බහින් නැතුව ඒ මල පිටුනිත් යනවා මල් පීලිත් යනවා පෙන කරත් යනවා බලාගෙන ඉන්න ඕනේ ගඟ ගලන එකක් මොකක්වත් නතර වෙන්නේ නැහැ. මේවා දිහා බලලා ගෙවෙන හැටි බලන්න පටන් ගන්නකොත් ඒක දිනවා පුදුමාකාර කලාවක්. ඊට පස්සේ ආගේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ. මේ බෝධි පාරිසෝට යන්නේ නෙවෙයි මලකවල වලට යන්නේ. සම්භාෂණ වලට යන්නේ නෙවෙයි සම්භාෂණ වලට පස්සේ ශාලාව දිහා පොඩක් බලන්න පාළු වෙලා ඔක්කොම ගමලා ගියල් පස්සේ තොවිල් නටපු තොවිල් නට ලැබෙච්ච පිටියක් වගේ තියෙන දේ බලනකොට. එතකොට තමයි සර්වචනාංශයේ මේ ගීගේ අතරින් ඉස්සල දවසේ නාටකාංගනවන් නටනවා දිහා බලන්නේ නෑ අනිත් පැත්තට නාටකාව පුතිය නැටි බැලුවා. මොන්න දැක්කා ඒකට එළුවේ කියලා වක් කරගෙන සංගීත භාණ්ඩ උඩම වැගිරලා ඉන්නවා උන්ට උඩින් තමයි අභිනිෂ්ක්‍රමණය කෙරෙන්නේ. ඒ ගොනාඩක මුල හරිය බැලුවා නම් මොකද වෙන්නේ? නිින්ද යන්නේත් නැහැ මට පටලවිලි පටලවා ගන්න. ඉතින් ඒ නිසා මේ නිරෝධය කියන එක මේ එක්කෙනෙක්වත් නොදකපු එකක් නෙවෙයි. මේගොල්ලෝ හිතන්නේ නිරෝධය ලකින්න බයික්ේ බුදුහාම වෙනකන් ඉන්න ඕනේ. ඒකට වෙනම දසපාරමිතා පුරන්න ඕනේ. ඒකට වෙනම මොනවාද මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. අපිට බෑ අපි නිකන් ගීගල්වල ඉන්න නිකන් අමු ගියෝ. අවු කරන මිනිස්සු ගැන හැම දුකක්ම හැවැත්තේ දුක. දුක හරහා බලන්න බයල ඉවසාගෙන ඉතන රක් කරගන්න ඔය නාටකෙ විවරණකම් පොඩක් ඉන්න හැම නාටකමක විවරණ තියෙනවා. අන්නේ ඒ බැලීමේ කලාවට දෙක නියොද්ද වෙන පැත්ත බැලීමට නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියනවා. මේක හැබැයි දවස් හත අටක භාවනා කරුත් නම් අල්ලන්න පුළුවන්. මේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේක කොහොමද කාට හරි කියන්නේ. මුදු මුළු ලෝකෙම බලන්නේ ආරම්භය දිහා, පටගන්න දිහා, සාදර වෙන්න තියෙන හැටි. මොකද Taman ඉගෙන ගත්තොත් කවදාද මේක හමාරි බලන්න අපි සමාජය විසින් කොක් කරනවා. සමාජය කියනකොට පිස්සු හැදිලා කියලා අභාග්‍ය සම්පන්න දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. කාල්පනිකමක් මේක. කොහොමද ඒටි කොහොමද මේ බිස්නස් කරන්නේ? කොහොමද ඒටි කොහොමද අපි නිර්මාණශීලී වෙන්නේ? කොහොමද කොහොමද අපි ප්‍රගතියක් කල්පනා කරන්න කියලා මේ අපිම දන්න අපේ කිට්ටුවන් කියෝ අපිව රහිනේවල් ගන්නවා. ඒකයි බුදුන්ස කියන්නේ මේ මට්ටමට එනකොට ඔබ රැයින් වෙන් වෙයක්. ඔබ කාටවත් පොක ගන්න දෙන්නේ නැහැ. අපිට ඉස්සෙල්ලා මේක පරිශීලන කරලා බලපන්. මේ කියන විදිහට නිරෝධය දකින්න පුළුවන්ද? පුළුවන් බව තේරෙනවා නම් අනේ හිමීට කරන්න තියෙන්නේ නොකිය යන එකයි තියෙන්නේ. කියලා කාටවත් එනවද මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ සමුදේ බලන්න. හටගන්න බලන්න. මංගල කාරණා බලන්න. මුල්ගල් තියෙනවා බලන්න. ඒක තමයි දේශපාලනඥයෝ දේශපාලන රසින්තිය. ඒකට අපි දන්නවනේ ජීවන පස්සේ මොකද කරන්නේ කියලා. දේශපාලනඥ ඒකම තමයි මායයක් කරන්නේ. මේකද දේශපාලනඥකවත් මායя විතර දරුණු නෑ. නිසා මේ කලාව නිරෝධ ගාමී ප්‍රතිපදාවට යන්න ඉස්සලා දකින්න මේ නිරෝධය නොදකපු කෙනෙක් නම් මේ ලෝකේ නැහැ. නමුත් කවුරක්වත් හිතන්නේ මේක ඉච්ඡර ලීසි දෙයක්, ඉච්ඡර පහසු දෙයක්. මේක වෙනමම ලෝකයක් කරලා මවාගෙන දුක්ඛ සමුදයයි නිරෝධයයි ලෝක මේ මේ ද්‍රව දෙක වගේ ඈඩ් කරගෙන ජීවත් වෙනවා. ඒ තාක්කලිමසෙන් දුන්නා. මේ දෙක එකිනෙකට සාපේක්ෂව ජීවත් වෙන නිසා තණ්හාව එන තැනම තණ්හා විනිවිද බලන්න. මම විපර්ණාවට පස්සලා මම ගෙවෙනවා. ගෙවෙනකම් පොඩ්ඩක් කරබැඳුව තණ්හාවට කොල්මත් වෙලා නටන්න නැතුව ඒ ගෙවෙන හැටි බලන්න දුකත් එච්චරයි සපත් එච්චරයි. ඒකට තමයි තේරෙනවා මේ හැම චිත්තක්ෂණයකම මේ තුනම තියෙනවා. සුෂ්ණාවේ මේ නියෝජනයේ තියෙනවා නිරෝධයේ නියෝජනේ තියෙනවා. අපි බලන්නේ සුෂ්ණාව ඇති වෙන පැත්ත විතර නම් හැමදාම දුකේ තමයි. අපි මේ නිරෝධය කියන නැති වෙන පැත්ත බලන්න පටන් ගන්නතර පස්සේ එතන එතනම අසහනේ ගෙවි යාමක්, දරතේ ගෙවි යාමක්, දැවිලි තැවිලි ගෙවි යාමක් තියෙනවා. ඉතින් සර්වචන්ස කියනවා මේක අර්ථ සංගතයි. මිනිහට ජීවිත අර්ථයක් තියෙනවා. ධම්ම සංගීතයේ ගැඹුරක් තියෙනවා. ආදි භ්‍රමචාරීක කෙනෙක් කරලා බලන්නේ. ඇත්තට බුදිය ගන්න හිත දෙන්නේ නැහැ. ඊට පස්සේ තේිනවා මේකෙන් එන්නේ එන්නේ නිබ්බිදාය විරාගයේ නිරෝධේ එන්නේ එන්න පටන් ගන්නවයි කියලා ඒකල පොට්ටපාද සඳහන් කරන පොට්ටපාද මම මේ ටික කියන්නේ මෙන්න මේ හිතවාදී අදහසදී මෙන්න මේ විදිහේ ප්‍රයෝජනයක් සැලකලා එහෙම නිකන් කතාවට කතාව සඳහා නෙවෙයි ඉතින් ඒ වුණාට මේ පොට්ටපාද සූත්‍රයේ මුල් කොටස කියවට පේන වැරදි මිනිහෙක් කියලා. යහන බුදුහාමුදුරන්ගේ සාංශවල කවදාකවත් බැරි වෙයිද? මේ සංඥාව කියන්නේ එකක් ආත්මය කියන එකක් නැත්නම් දෙක මේකද දෙකම විරුද්ධද කියලා දැනගන්න බුදුහාමුදුරුවෝ ඔබට බෑ කියලා. ඔය අන්‍ය තීර්ථකයි වැරදි අදහසේ ඉන්නේ ඔබට බෑ කියලා. පළවෙනි ජවනිකාව කියන්නේ එතන. ඉතින් පොට්ටපාද ආපහු සර්වචන්සේ ගියාට පස්සේ කල්පනා කරනවා සර්වචන්සේ මට ලොකු සංකේයයක් ඇති කරලා ගියා මම මේ පිළිසක නායකයෙක් ආගමික නායකයෙක් සර්වචන්සේ කියන මම බලන දෘෂ්ටි කෝණයට කවදාකවත් ධර්ම දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා ආයෙත් කෝලෙක් එක සර්වචන්සන්ට ගිහිල්ලා ආයෙත් මේ ප්‍රශ්නේ අහලා අයිට වැඩිය නිවන් ලබන පැත්තට නෙමෙයි අරිට වැඩිය මේ සම්‍යක් දෘෂ්ටි පැත්තට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා සර්වඥාන්සේ ටිකක් හංවඩු තියෙනවා. දනුව කරන කතාවක් පේන්න තියෙනවා. මොකද පොට්ටපාද ඒකෙන් සංවේගයේ පීඩන ඉදිරියට යන නිසා මුළු සූත්‍රෙම නිමා වෙන්නේ සුඛාන්තයකින්. ඒ නිසා මේ ධර්මයේ ආපු මේ අතංගත් සමහර විටක ආවේග පහළ වෙන්න ඇති, අමනාප පහළ වෙන්න ඇති, තීරණ නැති ගැටි පහළ වෙන්න ඇති. නමුත් එක ප්‍රයත්නයකින් සටන පාවා නොදී නැවත මේක දිරවගෙන නැවතත් තමක් කරන සක්මන් භාවනාවට පරියන්ක භාවනාවට එදින ජීවිතයේ සත්‍යිත මේක ලක් කරලා නැවත නැවතත් සලකා බැලීමක් කරා මේ ධර්ම කොටස වලට නැමෙන ගතියකට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිය දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව මේ ධර්ම දේශනාව ඉවරනහම චාරිත්‍රාක් විදියට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ප්‍රචාර විමසුම් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන වැදගත් කාරණා තියෙනවා අපි ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරන නිසා කාට හරි එහෙම කිය යුතු කළ යුතු පැහැදිලි කරගත යුතුක් තියෙනවා නම් කියන්නේ කියලා කර්මයෙන් ආරාධනා කරන එහෙම නැත්නම් අපි තාවතාකාටි ගාථා රාජායනා කරලා මේ දේශනා සතිවරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. සයිමන්ත නමස්කාර පස්සේ මැද දකින්න කියලා කිව්වේ ඒකම තමයි පස්සේ ස්පර්ශයේ මැද දකින්න කියලා නේ ඒක සර්වඥ කියන්නේ ස්පර්ශ කියලා ඔබ දකින්නේ මැද ඒක ඒ වෙනකොට මෝරලා ඉවරයි. ඒ නිසා ස්පර්ශයේ ඇතිවීම මුල හට ගැනීම දකින්න නම් මුලයි යගයි දකින්න කියලා කියන්නේ. ස්පර්ශ කියලා අපි දකින්නේ මැද තමයි. අපේ හිතේ තරම් ගොරෝසුයි හොඳටම ගොරෝසු වුණාට පස්සේ බැඳපු වෙස් බැඳපු නැතුණු නටන මිසක වෙස් බඳිනව අපි දකින්නේ නැහැ. වෙනස් කියන්නේ වෙස් නටපන් වෙස් බලපන් වෙස් නටන බලපන්. නමුත් ඔය ඉපදිච්ච කෙනෙක්වත් වෙස් පෙට්ටි බැඳගෙන ඉපදිලා නැහැ. ඔයා කාමේ තිරේ පිටිපස්සේ වෙස් පෙට්ටි බඳිනවා බලපන්. නටන්න ඉස්සලා වෙස් බැඳිල්ලක් තියෙනවා. වෙස් බැඳිල්ල නටනවා කියලා ස්පර්ශය කියලා කියන්නේ වෙස් නැටුමක්. ස්පර්ශයේ මුල බලනවා කියන්නේ වෙස් බඳින හැටි වෙයිලා. ඒකට වේදිකා ඉස්සරහින් බෑ වේදිකා පිටිපස්ස කරන්නේ. ඒ නිසා ආශ්වාසය කියලා අපි දකින්නේ ආශ්වාසයේ ස්පර්ශය කියන්නේ හටගත් දෙයක්. ඒක බල්ල බල්ල බල්ල එක කීකරු කරන ආශ්වාසයේ මුල බලන්න කියලා කියන්නේ. ඊට පස්සේ අග බලන්න කියලා කියන්නේ. එතකොට මැද දකින්න දේ ස්වභාවයේ ඒ නිකන් දකින්න භාවනා කරන එක නා ප්‍රයත්නයෙන් දකින්නේ. දකින්නේ මැද ඒක ලොකු ජාග්‍රහණයක්, ලොකු ආරම්භයක්, ලොකු පිවිසීමක්, ලොකු ගෙවැදීමක්. ඒක සහතික කරගෙන මතුවෙන මතුවෙන ආස්වාසේ මුල බලන්න. මතුවෙන මතුවෙන ආස්වාස ස්පර්ශී මුල බලන්න. කියනකොට සංඥා ගොඩාක් සියුම් වෙලා තියෙන්නේ. ගොරොසු දෙපාන්නේ මේක ඇති වෙන හැටි බලන්න. ගහක් පොරවෙන් කපන වෙලාවට වැඩිය නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාව අල්ලගන්න එපා. එතකොට අතින් කරන්න පුළුවන්. අනිත් වගේ කඩන්න බෑ වුණාට පස්සේ. කඩන් භවයේ ජයග්‍රහය හැංගීමෙන් එක තුනී වෙලා වැළගත්තා. තව ජයග්‍රහණයක් තමයි ඒක ඊට පස්සේ අවසාන වෙන තුනී වීමෙන් දක්වන්න පුළුවන්. ඒතර ඇත්තටම කඩන්න ඕනෙම නැහැ. මුලින් කල්ලකොට නම් හිතනවා මේක නියපොත්තෙන් කඩන්න පුළුවන් කඩා ගන්න පුළුවන් කිච්ච ලොකු දෙයක් කියලා. ඊට පස්සේ ඔබ නියපොත්තෙන් කඩන්න ඕනේ නැහැ. ඒක දැක්කට පස්සේ නම් මේක මෙච්චර බොළඳව පටන් ගන්න ගොරෝසු වෙලා වද දීලා ආයෙත් බොළඳ වෙලා නැති වෙලා ඇරිට මොකටද කරන්නේ? මේක ඒක විසින්ම බොළඳ වෙලා ඡය වෙලා වැය රැහෙන් දැකපන් කඩන්නවත් දකලන්න ඕනේ. නිසා මේ ප්‍රකාශය හරිගස ගන්න අපි දකින්නේ ස්පර්ශය කියලා මැද බුදුහාමුදුරුවෝ මැද දැකීමට අපි භාවනා මධ්‍යස්ථානට ගෙන්නනවා ගෙන්නලා ඒක පදක් කරලා කියනවා දැන් හිමීට හිමීට ඔක හට ගන්න හැටි බලපන් ලකර වෙන හට ගැනීම මැදට ගිහිලා ගොරෝසුනේ ඔක ඒක විසින්ම නැතිලා යන හැටි බලපන් අර වගේ අත දාන්න දෙයක් නැහැ එහෙම කියනකොට තේරෙනවද ආනන්ද දැන් ආනාපානසති භාවනා කරගෙන යනකොට හුස්ම මෙනෙහි කරගෙන යනකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සංඥා නොඑක් ආකාරය ආව ඔබ වහන්සේ කියන විදිහට ඒ දැන් මේ සංඥා පටන් ගැනීම ඉදර වෙන එකක් බලන්න කියලා නේ නෑ ඒක ඇත්තටම මූලධර්ම වශයෙන් නම් ඇත්තටම නමුත් කරන්න බෑ මේ කියන්නේ මේ මේ ආනපනේ හුරු වේගන යනකොට යන්තම් ආනපනත් එක්ක යාළු වෙනකොට යන්තම් ආනපනත් එක්ක අසර පාත්‍ර වල ශබ්ද ඇහෙනවනම් වේදනාවක් එනවා හිතවිලි එනවනම් අපිට වේදනා හිතවිලි ශබ්ද වල සංඥා බැලිලා තියා ආනාපාන සංඥාවත් පාත්ත ගන්න බැරුව යනවා. ඒ නිසා ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ කිසියම් කරදරයක් නැතුව ආනාපාන කරගෙන යන වෙලාවෙ නම් මට මෙහෙම ආරේ වහන්න නැති වෙලාවෙ මිනිසුන් තුලයි කාර්යයක් කරන්න ඕනද පුළුවන්. මිනිස්සු එහෙම පයින්ට පටන් අරගත්තොත් කාර්යයන්ට පටන් අරගත්තොත් දැන් හැප්පෙන වැඩිනේ. ඒ වෙලාවේදී කරන්න තියෙන මිනිස්සු බේරන්න හදන එක ඔබ හැප්පෙන්න නැතුව ඉන්න බලපන් පුළුවන් තරම්. ආනපාන බේර ගන්න බලපන් ශබ්ද ASCII තියාගන්න. හිතවිලි මැද වේදන ASCII. ඇවිල්ලා ඒවා ගියාට පස්සේ ගන්න ආනපාන කරලා කරලා කරලා කරදර තියෙන තැන ආනපානේ රකින්න පුරුදු වෙනවා. එහෙමත් පන්නලා කරදර සාමාන්‍ය තියෙනවා කරදර නැහැ. ඒකෙදි දිගට ආනපානේ මූණට මූණ දාලා ආදමක් ඇති කරගත්තට පස්සේ තමයි පුළුවන් එන සංඥාවල නෙවෙයි ආනාපාන සංඥාවේ මුල බලන්න. තමන් givisගත්ත අරමුණේ පමණක්. ඊට පස්සේ ඒක පස්සේ දාන්න පුළුවන් සද්දෝට වේදනාවට හිතවිලියට. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ කරදර නැති තන ආනාපානේ බලනවා, කරදර ඇති තන ආනාපානේ දෙකම හිතා ගන්න මේ ආනාපානේ මැද විතරයි දකින්නේ. මේකට හොඳට දැපෙන දමාගෙන. හොඳට ආම්බාම් කරගෙන, කීකරු කරගෙන ආනපාන කරදර නැති වෙලාවක් බලලා හට ගන්න තැන බලන්න. ආරම්භේ බලන්න. බලනකොට බලනකොට බලනකොට පේනවා මේ අතුරු ආන්තර අතුරෙන් එන අනතු ආගන්තුක දේවල් වල මුලැමැදාක බලන්න අපිට තාම දක්ෂකම් මදි සතිය මදි. නමුත් මූලික වත්තරමුනේ මුලැමැදාක බලන්න පුළුවන්. මේක තමයි සාමාන්‍යයෙන් ප්‍රතිපදා පෙන්වන්නේ උදේට කුශාග්‍ර බුද්ධිමත් කියන අයට ආනාපානෙ එන ගමන් ආනාපානෙ බලන ගමන් එන සද්දයක් උනත් මුල මැලක බලන්න. ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. ඒකට විශ්වාසය ඇති වෙන්නේ ආනාපානත් එක්ක ආහද වෙච්ච තරමට තමයි. ආනාපානත් එක්ක සුහද වෙච්ච, සමීප වෙච්ච, උස්සන්න වෙච්ච, ආසන්න වෙච්ච තත්ත්වයේ තමයි. එනිසා මේ වෙලාවල් වලට කරන්නේ පටන් මේ ආනාපාන සතිය පටන් අරගන්න වෙලාවල් වල හැකිතාක් වියවල් සහිත, යවල් රහිත තැන්වලදී ආනාපානයේ පුළුවන් තරම් ඇසුර පවත්වන එක තමයි කරන්නේ. අතුරු අනතුරු ආගන්තුක අරමුණු දිගේ එච්චර දුවන්නේ නැහැ. මූල කර්මස්ථානේ තමයි අපි වශී කරගන්නේ. මම තමයි ආනාපානසතිය ඒකාග්‍රතාව හොඳටම ප්‍රැක්ටිස් කරලා ඉන්න පුළුවන් වෙලාවක මේ වගේ නේද? උන්දර්ශනයක් වශයෙන් කියන්නේ දෙන්න ඕන කියලා කියන්නේ සද්දයක් ගැන තෝ කතා කරන්නේ වේදනාව ගැන හිතවිල්ල ගැන. මේ දැන් වහගෙන ඉන්නකොට සංඥා ආවොත් මොනවද? මොකද ඒ සංඥා කියන එක නේද? දැන් වතුර දැන් මම ඊයේ දැක්කම මේ රූපිකයක් දානවා වගේ මෙහෙම නිකන් ඒ කියන්නේ හිතට පේන දෙයක් ඔය කියන්නේ. ඔව්. ඒ වගේ වතුර ගොඩක් වගේ ඒ ඒ අවස්ථාවලදී අර පටන් ගැනීමයි විතරේමයි බලන්න ඕනේද මේ කුසිය මේකෙදි ඒක තමයි දන්නවා මේ භාවනා ඒකාග්‍ර වීම වෙච්ච නිසා වෙන දෙයක් නේ කියලා. ඒ ආනාපානෙත් නෙවෙයි ආනාපානෙ නෙවෙන්නෙත් නෙවෙයි ආනාපාන හොඳට කාන්දමට ඇල්ලුවා වගේ හිටිනවා. ඉන්නකොට අපේ හිත කතා කරන්නේ රූපක මාර්ගයෙන්. අපේ හිත කතා කරන්නේ සංඥා මාර්ගයෙන්. මේ සටහන් මාර්ගයෙන්. කම්පියුටර් කතා කරන්නේ සංඥා මාර්ගයෙන්. ඉතින් අපේ හිත මේ අනිත්‍යතාවය හෝ දුක හෝ අනාත්මය පෙන්වන්නේ රූපකයක් විදිහට, නිදර්ශනයක් විදිහට, සටහනක් විදිහට. ඉතින් අපිට පේනවා මේ හිත බබාගේ භාෂාවෙන් දැන් කතා කරනවා. මම ආනපාන ගියා බලන්න මේක දිගට ගොජයක් පේනවා. නිකන් ගොජ දානවා. කොන්ක්‍රීට් අන්නවා වගේ වමනයක් වගේ ගොඩයක් එන්න පටන් අර ගන්න හැබැයි ආනපන්න බාධාවක් නැහැ. දිගට බලන්න පුළුවන්. ඉතින් පේනවා මේ කිසිම එක අරමුණක් එක අංශුවක්වත් විවේකයක් නැහැ. ඔක්කොම දඟලනවා. ගොජේ. කොන්ක්‍රීට් මාතර මැෂින් එක අර බාහිර යන එක කැරකර කියන්නේ. කොන්ක්‍රීට් ගෙනියන්නේ ඒ කැරකර ගෙනියන්නේ. ඒ වගේ එක අංශුවකටවත් මොහොතක්වත් ඉන්න දෙන්නේ නැහැ. තිබ්බොත් ඒක සෙටල් වෙලා කොන්ක්‍රීට් හයි වෙනවා. කරගෙන ඒ වගේ තමයි මුළු සංසාරේ පුරාට අපිට පේන්නට මේක මෙහෙම ඉතිරිව තියෙනවායි කියලා. මේකේ තියෙන අංශුල කිසිම ස්පර්ශයක් නැහැ මේක පුදුමාකාර වේගයක වැඩ අපිට පේන්නේ අපි මේ gediya පිටින් බලනකොට. භාවනා කළාන පාඩ බලන්න පේන මේ හැමතැනම වමනයක් වගේ ගොජයක් වගේ කොන්ක්‍රීට් අනෝගේ පේන. හැබැයි අපි ඉක්මන් වෙන්නේ නැහැ ඒවලට ඕගෝ කියලා පේන්න ඕනේ. ගා කියලා හිතලා දෙන්න ඕනේ හිත එකෙන් මේ නිමිත්ත ගන්නවා. ඒක මෙනේ කරන්න යන්න ඕනේ නැහැ. ඒක විග්‍රහ කරන්න යන්න ඕනේ නැහැ. මේකට පේන්නල් එකයි කරන්නේ. තමන් කරන්නේ එකලස තබා ගැනීම සඳහා ඒ පෙනෙන අතරේ පුළුවන් තරම් ආනාපානෙත් එක්ක ඇසුර පවත්වනවා. එතකොට මේ එකලස එහෙම දින මෙයා දිගට මේ රංගනේ රඟපාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ හිත ඒකෙන් නිමිත්ත ගන්නවා. අපි දෙන්න යන්නේ නමක් දෙන්න යන්නේ නිමිත්තක් දෙන්න යන්නේ නිමිත්තක් ගන්න අපි. පිරිසුදු හිතනේ. යාට උපදෙස් දෙන්න ඕනේ නැහැ. අපි උපදෙස් දෙන්නේ කිලසිච්ච හිතේ. අපි කියන හරි උඹ ඔක්කො බලන්න උඩ පේන දේ නිසා ආනාපානයට අනතර කරන්න එපා. බාහදාවල කරපන් මේක යාවිලා ආපු පණ්ඩිය කියලා යයි. ඉස්ලාම් කතා කරන රූපක මාර්ගය. නිමිති මාර්ගය. ඒක බබාගේ භාෂාව. ටිකක් වෙලා යනකොට ඒකෙන් දෙන්න තියෙන පණ්ඩිය හිතට යනවා. අපිට කරන්න තියෙන පුළුවන් තරම් ඒකත් එක්ක ඇඟේ නොගහින්න තමයි. යමක් නොකර යාතේ පණිවිඩ දෙන්නල්ලා එහෙම යන්න එහෙම නැත්නම් හරියට අපි කියනවා මේ හීනයක් බල බල ඉන්නකොට හීන රද විඳින්න ඕන කියලා ලයිට් එක දාන්න ගියොත් එහෙම නැගිටලා මොකද වෙන්නේ? මේක හොඳට ඉලි පාලිය බලන්න කියලා නැගිටලා නැගිටින්න පුළුවන් කම නැහැ. ඉලි ඉන්නකොට මං කියන්නේ නිදර්ශනයක් වශයෙන් මේ අන්ධකාරයේ පුදියාගෙන මට මේ හීනේ හොඳට වීඩියෝ කරගන්න ඕනේ. මට මේ ලයිට් එක දාගෙන නැගිට්ටා මොකද වෙන්නේ? ඒකට විඤ්ඤාණ දානම නිින්ද කරනවාදී මොන හීනයක් අත්දැකීම. එනිසා අර වෙලාවේ කන්දිට ආනාපානත් එක්ක ඇසුර. නැත්නම් මේ එකලස ඒ සතිය ඒ තමතුලිත භාවය එහෙම පවත්තන. එතන ගොජේ දෙන්න දෙන පණිවිඩ ටිකක් කළාර දෙන්න. ස්වාමීන් වහන්සේ අපි ආනාපානසතියේ සතිය දීර්ඝ කරගෙන යද්දී සිහිනුවන වැඩෙද්දී මුල මැද බීම පේනවා නැත්නම් අපි ආයාස කරනවා මුල බලන්න උත්සාහ කරනවා. ඒකදී සර්වඥාන්සේ කියනවා භාගයක් ආයාස කරන්න ඕනේ භාගයක් අනායාසයෙන් සිදෙනවා කියලා. ඒකද කියනවා ආනාපාන කියලා අපි දකින්නේ මැද විතරයි. ආශ්වාස කියලා දකින්නේ මැද විතරයි. මැද නිතරම පේන තරමට වශී කරගන්නේ කියලා. එදේන ආශ්වාසය පේනවා. ඉනෙන හුස්ම පේනවා. එන්න මම ආට පස්සේ කියනවා උඹේ හිත ගොරෝසුයි දැන්. ඔබට පේන්නේ දැන් මෝරච්ච ගොරෝසු වෙච්ච විස්තරගත නැටුව විතරයි. මේක කොහෙන්ද එන්නේ කියලා බලන්න සතිය සියුම් කරපන්. සමාධිය දියුණු කරපන්. සංඥාව තව තවත් සියුම් කරපන්. කනකොට එන්න තැනට ආස්වාසිය දැනෙන පළවෙනි චිත්තක්ෂණයම අල්ලපන්. ගොරෝසු තැන ඉඳලා මුලට මුලට යන. ඒ ටික නම් අනිවාර්යයෙන්ම යෝගාසනයක් කළ යුතුයි. ඊට මෙහෙවන්න ඕනේ. මෙහෙවනකොට වෙන පේනවා වැඩි වැඩි ප්‍රණීත වෙන්න වෙන්න වෙනතන දැක්ක සියුම් භාවයක් පේන්න පටන් ගන්නවා. හරි රසයි එතකොට. මුලට මුලට යනවා නිකන් කොස්කිටිය නෙවෙයි දකින්නේ පනාමල දකින්නේ. පනාමලේ ඉඳලා මේක හැටි වෙන හැටි මොකද එනේන ආශ්‍රය එතේන ආශ්‍රයසේ ඉස්සලකටදී මුල දකින්න. ඊගාගේ ආය මුල දකින්න. පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ට්‍රේස් කරන ට්‍රේස් කරන යනවා. ඒ යෝනිසමස්කාරය කරගෙන එතකොට පේනවා අමුතු එකලසක්. සතිය හරියටම එකලස් වෙනවා. බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්න මේ ඒ අතරමැද පුරුක් ටික ලස්සනට එකලස් එකලස් වෙන්න වෙන්න තේරෙන පටන් ගන්නවා මේ ශිල්පය අපි කවදාකවත් ලෝකේ කරලා නැහැ. අපි කරලා තියෙන ඇති වෙච්ච එක දිගේ පිටිපස්සේ එලාගෙන යන එකනේ. බුදුහාමුදුරු කියනවා ඒක බලු දැක්මක් කියලා. සිංහ දැක්ම නම් ඇති වෙන දේ ඊගාව සැරේ එනකන් ඉඳලා ඌට කලින් එක බලපන්. ඊගාව සැරේ එක බලලා තවත් කලින් බලපන්. බලන්න බලන්න බලන්න මුලට අදින එක තමයි අරවචනාංශගේ හේතු ධර්ම හොයය. ඒක කරන්න කියනවා. එතකොට අවසාන ඉවර වෙන්නේ ඇයි උඹට ඉබේ දකින්න හම්බෙයි කියලා. මේක අපිට හම්බ වෙන gift එකක්. අපිට හම්බ වෙන ප්‍රතිලාභය. ඒක බලන්න යන්න එපා. මුල බලන එක කරන්න ඕනේ. ඒ නිසා ආධුනික හැමදාම ඉඳ ගන්නකොට අලුතින්ම හම්බෙච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ ඒකටගෙන හුස්ම දකින දමා ගන්නවා. වශී කරගත්තට පස්සේ එනේන හුස්මේ මුල බලනවා. මුලට යන්න යන්න සතිය සිුම් වෙනවා. සතිය ප්‍රණීත වෙනවා. සමාධිය අඛණ්ඩ වෙන්න පටන් ගන්නවා. එතකොට හරියට ලොක් කරලා බලන කණ්ණාඩියකින් බැලුවා වගේ හටගන්ම අමුතුම গুপ্ত දෙයක් තියෙන එතන. සම්පූර්ණ මායාකාරී අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් මැවෙන හැටි පෙන්වනවා. යමක් නැති දෙයකින් යමක් ඇති වෙන හැටි. ඒකට ඒ කියන්නේ මේ උද්දාමයටපත් වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව මොනට මොනට මොනට දාගෙන ගියාට පස්සේ පේනවා මම කාර්දී කියනවා කියන්නේ ඕකට තමයි. ඔබට ආය වෙන දෙවි කෙනෙක්ම වල සාර බලධාරී කරන්න ඕනේ මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවෙන්නේ ඔබ මෙතෙක්ල් බැලුවෙන් දැක්කේ නැත්තේ බලපො නැති ඉන්නා දැන් බලපන් බැලුවොත් පේනවා ඒක වලක්වන්න කාටවත් බෑ ඒක දැක්කොත් හට ගන්නකොට තියෙන සියුම් භාවය දැක්කොත් ඉවර වෙනකොටත් ඒ සියුම් භාවයට වෙලාමයි ඒක ඉවර වෙන්නේ අතරමඟ එහෙම එකපාර ඩ්‍රොප් නැතුව ඉලක් නැහැ ඒ නිසා මුල බලනකොට අග බැලීම ඒක මට හම්බෙන මේක කියන සම්පත්තියක් කියලා ඒක ධාසනික සම්පත්තිය. ඒකෝට මුළු මඳාක දැක්කා වෙනවා. අපි පටන් ගන්නෙ මැද දෙක. ඊට පස්සේ එකට යන දෙකේ ඉඳලා එකට යන එක තමයි අපේ ප්‍රතිපදාව. ඊට පස්සේ එකේ ඉඳලා තුනට පයින් එක අපිට හම්බෙන gift එකක් අපිට හම්බෙන ප්‍රතිලාභයක්. ඒකෝට යාට ආශාස ප්‍රසාසි ගණේ කේන්තියක් ආව. තරහක් ගියත් ආශාවකත් හැම එකේම මැදින් අල්ලගෙන මීට මීට මීට මුලට යන ගතිය මුලට යන්න යන්න යන්න නිකන් වශී කර ගන්න පුළුවන්. දැපෙන දමා ගන්න පුළුවන්. Taman මේ ස්වාමියා වෙනවා මිසක තමන් දාශයක් වෙන්නේ නැහැ. එතකොට අග දිහා බලනකොට තමන්ට වෙහසක් නැතුවම ඒ ඒ නපුරු ධර්මය කෙලෙසිය අපිට නපුරක් නොකර යන්න යනවා. නපුරක් කරන්නේ අපි බැගෑවුමක් තමයි. ඉස්තරක් කරගත්තොත් තමයි. අපි සිංහෙක් වගේ ගත කරන්න ඕනේ. ඔබ ඇවිල්ලා ඵලයක් නිකන් පියාඹන පීරිසක් වගේ. ඔබ මොනවක් කරන්න බෑ. මම මේ ගැන විශේෂ වුණොත් බය වුණොත් මට වදිනවා. වෙහෙස නැතුව බය නැතුව ඉන්න මුල බලන්න කියන එක තමයි කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන්පත් ඒක අදාළද? ඕනම අරමුණට සක්මනේ හරි අමාරුයි ඔක අල්ලන්න මොකද පිළිසිදු අම මුලක් මැදක් අගක් නැහැ වමේ. පිළිසිදු මුලක් මැදක් නැහැ දකුණේ. ඔක්කොම තියෙන්නේ අර කිව්වා කොන්ක්‍රීට් අන්නා වගේ අංජ බජල් එකක් තියෙන්නේ. හැබැයි බුදුහාම කරන ඒකාරෝ කියන අදහස ගන්න කියලා චක්‍රයක් මෙහෙම කරකිනකොට අර මම හම්බෙක ඉඳලා අර දිගේ ගිහිල්ලානේ දුවන්නේ හැම වෙලාවෙම බරගන්න ඒ කාර්යයක්නේ මේකෙන් අරගෙන මේකට යනවා මේකෙන් යන මේ එතකොට උඹ සතිය පාත්වන්නේ බරගන්න අරේට විතරයි ඒ කාර්යෝ සතියට නමක් දෙනවා ඒ කාර්යෝ කියලා අරේ කියලා කියන ඇක්ස මේ ෆෝක් එක කියන අදහස ගරාජිය කියලා සිංහලෙන් කියනවා මේ ගරාජිය එකින්කට මාරු වෙනවා කකුල යනකොට මේ කරත් එක උදට ඒ වගේ තමයි කකුලෙන් කකුලට බර මාරු වෙන හැටි කරත් එක ස්වභාවය තියෙනවා ඒ කරත්තේ දැන් බර ගන්න එක තමයි සතිය ආරමුණ වෙන්නේ. ඒක බොහොම සංකීර්ණ වැඩපිළිවෙලකින් තමයි එකින් එකට බර මාරු කරන්නේ. ඒක බලන්න යන්න එපා. ඒක සම්පජඤ්ඤයට වෙනවා. බරෙන් තනකින් තනකට බර මාරු වීම සම්පජඤ්ඤය. බර ගන්න එක සතිය. අපි සතියෙන් තමයි සම්පජඤ්ඤයට යන්නේ. සම්පජඤ්ඤය කියන්නේ ඉරියාපතේකින් තව ඉරියාපතේකට මාරු වෙන හැටි. සතිය දිනු කරගත්තට පස්සේ සම්පජඤ්ඤය නිකන් අර මේ බා graph එකේ ඉඳලා line graph එකට ගියා වගේ ඒක ඒ අතර සම්බන්ධතාවයේ ස්මූත්ලි පෙන්ලා දෙනවා සම්පජඤ්ඤයක බුදුහාම කරන කරදර වෙන්න මේක හම්බ වෙනවා හැබැයි හැම මේ බර සම්ප්‍රේෂණයකදී අරෙන් අරේට අරෙන් අරේට පරමාරු වෙන හැටි හොයනවනම් සක්මණේයදී හරි මේ නිකන් වංචිලා පදිනවා වගේ නේ කතුරුංචලා පදිනවා කතුරුංචලා පදිනකොට චක්‍ර දෙකක් කරකැවෙනවනේ මෙහෙම කරකැවෙනකොට තමුණුත් පැද්දෙනවනේ.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 පුඤ්ඤ කම්මේන මහනි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මානී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තිය සාදු සාදු